بہت آپ نے باغ එවැගේම භාවනාවේ විවිධ අධ්‍යක්ෂණ ලැබපු ඇස් වෙන බවත් අප දන්නවා. ඒ නිසා මේ සම්දිනායකම වාගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වන ආකාරයේ සාධන දේශනා පිළිපත් කිරීමේ අභිප්‍රායමේ අදහසින් අපි සබ්බාස සූත්‍රයේ තියෙන මාර්ගය මාර්ගපාඨය වශයෙන් ඉපැත්තේ ඒ සබ්බාසව සූත්‍රයේ මධ්‍යම පාඩේ දක්වන දේම සූත්‍රයයි. ඒ දැක්කේ අප මාතෘකාවට බෝපාගේ සරල අදහස මෙන්න සියලුම මාතෘ ධර්මයන් හේතුීමේ ක්‍රමය මහණෙනි මම ඔබලාට දේශනා කරනවා. එය පොඩින් අහන්න ඒ අනුව පිළිපදින්න කියනවා. මේ ධම්මාස්තවන්නේ කිරීමෙන් ප්‍රතිඵලයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ධර්මස්වරණය කරලා ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගත්තොත් පමණයි. ජීවිතයට එකතු කරගත් නැති ධර්ම කොටෙක් ඇතුවත් ඒකෙන් අපිට බලපෑම් හෝ ප්‍රයෝජනයක් නැහැ. පොදු කෙනෙක් ලැබෙන්නේ ධර්මස්වරණය කිරීමේ කුසලයේ. මේ සාධර්ම අවවාද වශයෙන් මේ දක්වන්නේ මේ ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරන්නේ මේ ධර්මයේ අහන්න අහලා ජීවිතයට එකතු කරගන්න පුළුවන් වූ ඒ ධර්ම කොට ජීවිතයට එකතු කරගන්න ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ යනු පිළිපදින්න කියන එකයි එතකොට බුදුරජාණන් වහන්සේ පාඨය විස්තර කරලා ඒක පසු ප්‍රකාශ කරනවා ඥානතෝ වහන් දෙක්මේ උපස්සතෝ ආස්වානං කයා වදාමි නෝ අඥානතෝ නපස්සතෝ මහණෙනි දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට සියලු මනුෂ්‍යයන්ට කාණ්ඩ පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා නොදන්නා කෙනෙකුට නොදක්නා කෙනෙකුට ආශ්‍රය කරන්න පුළුවන් කියලා අප කියන්නේ. මොනවද මේ ආශ්‍රය කියලා අපි ප්‍රකාශ කළේ? ආශ්‍රය ඥානය යම් කිසි සත්‍යයකදී යම් කිසි අනාදිමත් කාලයක් පුරා අතීත සංස්කාරයේ පුරා පිටතුල තැන්පත් වී ඇති සංස්කාර ප්‍රාණයෙන් ඈතර වීමට ඉඩ නොදී පවත්නා වූ ශ්‍රේෂ්ඨ ධර්මවාදයකට මේ ශ්‍රේෂ්ඨ ධර්ම ආශ්‍රය ධර්ම වශයෙන් ලක්වත් වෙන ආශ්‍රය ධර්ම ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන සයෝමෙන් දෙක්කේ ආශ්‍රය කියලා ආශ්‍රය ධර්ම තුනක් තිබෙනවා ආසෝ භවසෝ අවිජ්ජාසෝ කියලා ආසෝ ධම්ම තුනේ නම් කාමරත්කේ සත්‍යයේ සංඛාණය තුළ අනාත්ම කාලයේ ප්‍රතිතම මේ කාම වස්තුන් තුළින් ආස්වාදයක් ලැබීමේ කැමැත්තක් ආසාවක් අපේක්ෂාවක් ඉඳලා තිබෙනවා. එහෙනම් ප්‍රිය රූප ලක්ෂණය ප්‍රිය රූප තුන ආස්වාදයක් ලැබීමට කනට සත්‍යයක් අල්ලා පිටක් දහලා පිටක් හේතුන් ආස්වාදයක් සත්‍යයක් අත්දැකීමට ඒ වගේම තමයි මානසික සිය සම්සොන්දක් සිය සොන්දක් ඉවත් සිය අත්පයන සිය පත්‍යක් ලබලා මේ ඉන්ද්‍රියන් තුළින් ලැබෙන ආස්වාදයේ අත්දැකීමට එන පිළිසිත තුළ කැමැත්තක් වෙන බොහෝ අනාදිමත් කාලයක් තිස්සේ මේ මේ කැමැත්ත මේ ආස්වාද සිත තුළ පැනපදිනා වෙන තිබෙනවා. මේකට කියනවා කාමාස්ත්‍රය කියලා. කාමාස්ත්‍රය කියලා අපි ප්‍රකාශ කළේ මේ භවයේ රැඳී සිටීමට ජීවත් වීමට කොහොමදක් තියෙනවා ජීවිත අපේක්ෂාවක් තියෙනවා රහතන ඕනෑම කෙනෙකුගේම සිත තුළ. මනස ලෝකයෙන් උපදලා දිව්‍ය ලෝකලයන්, ධර්ම ලෝකලයන් නැත්නම් මනස ලෝකයෙන් උපදින්න ඒකේ සාමයෙන් අපලක් වෙන ලෝකයක විපදන හේත ලෝක, මනස ලෝකයන් ලෝකවල විපදන ඒ ලෝකවල පවා ජීවත් වීමට කැමැත්තක් තියෙනවා, අපේක්ෂාවක් තියෙනවා. භවයේ රැඳී සිටීමේ ආසාවක් තියෙනවා මේකට කියනවා භව ආශ්‍රය කියලා. තුන්වෙනි අකුසල ධර්මයක් දැන් දක්වන්නේ අවිද්‍යාවය. අවිද්‍යාව කියන්නේ නොදක්කම මෝඩකම. කොමක්ද දන්නේ නැති කොමක කොමක් නැදීම නිසා මේ මෝඩකම කියන්නේ කිව්වොත් ඒ ප්‍රශ්නේ පිළිතුර දෙන්නට සිදුවන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදක්කම කියන. දුක්ඛ සත්‍ය දන්නේ දුක්ඛ සමුදය සත්‍යය දුක ඇතිවීමේ හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ සත්‍යයවත් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරලා අවබෝධ කරලා නැහැ. ඒවා පිටින් දුක්ඛ නිරෝධ ධර්මයේ ප්‍රතිපදාවේ සත්‍යයවත් දුක නැති කරන මාර්ගය, නිවන ලබා දෙන මාර්ගය අනුගති ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකලා නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියට සමාවිතම අවබෝධ කරලා අත්දැකලා නැති කෙනෙකුගේ සිත තුළ අවිද්‍යාව තිබෙනවා. ඒක තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා. මේ ආශ්‍රය ධර්ම තුනට අමතරව ඔය අභිධර්ම පොත්වල දක්වා තිබෙන තවත් ආශ්‍රය ධර්මයක් විස්හාශ්‍රය කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දක්වා ඇති කිසිම සෝතයක දැක්කෙන එකක් නෙවෙයි. නමුත් අභිධර්මයේ පොත්වල තිබෙනවා විස්හාශ්‍රය. මේ ආකාර මිත්‍යා දිට්ඨිය අතහ කෙනෙක් විශේෂ තුළ ධනපරියන් වල බොහෝ කාලයක් තිස්සේ තිබෙන්න පුළුවන්. එතකොට ඒ ඒ ආශ්‍රය ධර්ම එකතු කරලා අපිට කියන්න පුළුවන් ආශ්‍රය ධර්ම හතරක් තිබෙනවා කියලා මොනවද ඒ හතර කාමාශ්‍රව එක පරාශ්‍රවය දෙක අවිද්‍යාශ්‍රවය තුන විස්සාශ්‍රවය හතර මේ ආශ්‍රව ධර්මයන් ක්‍රීමේ ක්‍රියාදාමයක් තිබෙනවා කියලා කියනවා මේ ආශ්‍රව ධර්ම අතර අතරින් විස්සාශ්‍රවයයි දක්වෝ ඒ ආශ්‍රව ධර්මයේ සෝවාන් වූ කෙනෙකුට සෝවාන් වූ කෙනෙකුගේ චිත්තය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා ගැලී යනවා විස්සාශ්‍රවය සකදාගාමී වෙනකොට ආමාත්‍රමේ තුනී වෙනවා. 150කට වැඩි ප්‍රමාණයක් තුනී වෙනවා. ඉවත් ඒක නිවැරදි. අනාගාමී වෙනකොට ඒ ආමාත්‍රමේ සම්පූර්ණ ඉස්තර වෙනවා නැවත නොකරන ආකාරයෙන්. ආස්තනකට අනිත් ආස්තව ධර්ම දෙක පරිණතයේ කියන ආස්තාව බවාස්ත්‍රයයි ඒ වගේම අවිද්‍යාස්ත්‍රයයි කියන සම්මතා දෙකම සම්පූර්ණයෙන් වෙනවා. එතකොට සෝමන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හතර ලබලා බල හතර ලබලා නිවන් අවබෝධ කරගන්න ඕන ආස්වාදම්යන්සේ කීමතේ මේ ආකාරයෙන් මේ ආස්වාදම්යන්සේ කරලා නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඥානතෝ දන්නා කෙනෙකුට සත්‍යතෝ දක්නා කෙනෙකුට කුමක් දක්නා කෙනෙකුට කුමක් දන්නා කෙනෙකුට ඒ ආකාරයෙන් ආශ්‍රේතේ කරනවා නම් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දක්වන්නේ මෙලෙසින් යෝනිසෝත් මනසිකාරෝ අයෝනිසෝත් මනසිකාරෝ යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවන් මෙහි කරන එක. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මෝඩකම නුවණ නැතුව නුවණින් මෙහි කරන එක. මේ කාරණා දෙක දක්නා කෙනෙකුට දක්නා කෙනෙකුට තමයි ආස්තයන්සේ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නිවන් සාක්ෂාත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේගේ සිත තුළ දැන් ප්‍රශ්නයක් කරගෙන තෝරන මොනවද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කොහොමද මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා. මේක පරිදි ධම්මේ අමනවා නම් කියන ධම්මයට නෑ සම්දීලා ධම්මේ ශ්‍රවණය කරනවා නම් සමාගයේ සිත තුළ ප්‍රශ්න මේ වෙනුවට ඇතිවන්න ඕන. යෝනිසෝ මනසිකාරයේ වශයෙන් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නුවණින් මෙනෙහි කිරීම. කෙලෙසුන් දෙකේද නුවණින් මෙනෙහි කළ යුතුන්නේ. අනිත්‍ය අනිත්‍යන්ති දුක්ඛ දුක්ඛන්ති අනත්තං අනත්තං යසුභේ අසුභන්ති යෝනිසෝ මනසිකාරෝ අපේ මේ දේශනාව දීර්ඝ වෙන නිසා පිළිගැනීම සඳහා මේ පාඩ පුළුවන් තරම් සුදු කරලා කියන්නේ. එතකොට අනිත්‍ය ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනවා නම් දුක්ඛෝ ධම්ම දුක් වශයෙන් දකිනවා නම් අනාත්මෝ ධම්ම අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් අසුභෝ ධම්ම අසුභ වශයෙන් මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනස්භාවයක් නොවන මෙනෙහි කිරීම. මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සහ අසුභ වශයෙන් මෙනෙහි කළ යුතු වන්නේ සම්මගේ පංචස්කන්ධ ලෝකයේ රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධය මේ ස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නැති නැති යන නිසා අනිත්‍යය කියලා යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනසභාවයක්. ඕකේ අනිත්‍යක තමයි යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේක සියදලක් බොහෝ කාලයක් පවතින දෙයක් කියන නිත්‍ය දෙයක් කියලා ඒක නුවණ නැතුව මූලකම නුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසභාවයක්. මේ පංචස්කන්ධ ධර්මයන් මේ කාන්ත වශයෙන්ම දුකක් දුක් ලබා දෙන ස්ථානයේ පංචස්කන්ධ පංචස්කන්ධ ධර්මයේ පංචස්කන්ධයේ තිබෙන තාක්කල් දුක එතන තිබෙන නිසා අපේ පංචස්කන්ධේ කාන්ත වශයෙන්ම දුක්ඛය දුක්ඛය දුක්ඛය කියලා අපිට කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒක නෝනින් මෙනෙහි කිරීම යම් කෙනෙක් කල්පනා කරනවා නම් යම් හැඟීමක් තියෙනවා නම් යම් කෙනෙක්ගේ සිත තුළ මේක සැපක් සැප ලබා දෙන දෙයක් කියලා ඒක මොහොතකම නිසුව කරන කල්පනා කිරීමක් අයෝනිසෝ මනසිකාරයක් ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකයේ බොහෝ සත්‍යයේ බොහෝ දෙනා හිතන්නේ කියන්නේ මමයේ මාගේ සත්‍යයේ නැත්නම් ජීවිතයක ආත්මයක් ආදී වශයෙන් මේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල කිසිවක් ලක්ෂණ දෙන්නේ සත්‍ය වශයෙන් නුවණින් විමසා බලන විට මේ ඔක්කොම අනාත්ම ධර්ම හේතුඵල ධර්ම වශයෙන් මේවා හේතුඵල ධර්මය මේවා අනාත්ම ධර්මයේ සත්‍ය නෙවෙයි පුත්‍රය නෙවෙයි ආත්ම නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒක යෝනිසෝමනසිකාරයක්. එහෙම නැතුව මේ මමය, මේක මගේ, මේ මගේ ආත්මය, මගේ ආත්මය සදාකාලිකය. මේ ආදී විවිධ ආකාරයෙන් ඒවා සම්බන්ධ සිටින්දි පවත්වනවා නම් ඒක අයෝනිසෝමනසිකාරයක්. ඒ වගේම පංචස්කන්ධ ලෝකයේ විශේෂයෙන්ම රූපස්කන්ධය සහ පරමාත්මිකෝ දුක්ඛන්‍දෝ දේවල් වලින් පිරුණු තුනක කොටස් සිද්ධ වෙනවා. ඒක අසුබ දෙයක්. ඒක අසුභයි අසුභයි කියලා යම් කෙනෙක් මනෝ කරනවා නම් ඒක නොනින් මෙහෙම කිරීමක්. නමුත් අර මතු පිට තියෙන රූපේ තියෙන මතු පිට හැමේ තියෙන සත්‍යය රැවටිලා මේක ලක්ෂණයි ලක්ෂණයි කියලා මෙනෙහි කරනවා නම් ඒක නුවණින් මෙනෙහි කිරීමක් නෙවෙයි අයෝනිසෝ මනස්කාරය. එතකොට මේ නුවණින් මෙනෙහි කිරීම සහ අයෝනිසෝ අයෝනිසෝ මනස්කාරය කියන ලබන නුවණ නුවණ නැතුව මෝඩකම මෙනෙහි කිරීම දක්නා කෙනෙකුට දක්නා කෙනෙකුට පමණයි ආශ්‍රයක්ෂය කරන්නට පුළුවන් වන්නේ නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. ඒකේ මේ දක්වා කියන ලද කරුණ සාරාංශය මෙන්න මේකයි. ආශ්‍රය ධර්ම හතරක් තියෙනවා. ප්‍රධාන වශයෙන් බලලා අපි අභිධර්මයේ හැටියට තවත් එකක්. කාමාශ්‍රය, භවශ්‍රය, දේශාශ්‍රය, අවිද්‍යාශ්‍රය. මේ ආශ්‍රය ධර්ම ශ්‍රේ කරන්නේ සෝවාන් වෙනකොට දේශාශ්‍රය නැති කරනවා. සාමාර්ථයේ සුනීකරලා සකදාගාම මාර්ගයෙන් අනාගාම මාර්ගයෙන් නැති කරනවා රහත් මාර්ගයෙන් බවත් ඒ සාමි යන්ත්‍රයෙන් කරනවා. මේ ආකාරයෙන් මාර්ගයේ තේරන්නට පුළුවන් වන්නේ යෝනිසෝ නුවණින් මෙනෙහි කිරීම දක්නා කෙනෙකුට නුවණින් මෙනෙහි කිරීම දක්නා කෙනෙකුට මෝඩකමින් මෙනෙහි කරන කෙනෙකුට නෙවෙයි. නුවණින් මෙනෙහි කළ යුතු වන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ දැකීම දැරීම මෙනෙහි කිරීම. මේ දක්වා කියපු කරුණ වල සාරාංශය අනුවයි. මේක පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මේ ආස්ව ධර්මයන් ප්‍රහාණය කළ යුතු ආකාර හතක්. මේ ආකාර හතෙන් පහක් දක්වලා තිබෙන්නේ ඒ ඒ අවස්ථාවේ ඇති වෙන ආශ්‍රය ධර්ම සාවකාලික වශයෙන් යටපත් කරලා ඒ ආශ්‍රය ධර්මයන්ගෙන් සිත මුදාගෙන නිදහස් කරගෙන සිත පිරිසිදු කරන ආකාරය පහක්. තව දෙකක් දක්වලා තිබෙනවා සම්පූර්ණයෙන්ම මේ ආශ්‍රය ධර්මයන් ආයි නැවත නූපදින ආකාරයෙන්ම නැති කරන ආකාර දෙකක්. එතකොට ආශ්‍රය ධර්මයන් දෙකද ඇති ආකාර හතක්. ඒ හතෙන් පහ. ඒ නිසා ජීවිතයේදී ඇති වෙන ඇති වෙන ආශ්‍රව ධර්ම මේක ආකාර හේතු ධර්ම යටපත් කරගෙන සිට පිළිසුදු කර ගන්න ආකාර පහ. අනෙක් එක සම්පූර්ණයෙන්ම මේ අවතාවක් ඇති නොවන ආකාරයෙන් මාර්ග ඵල සාක්ෂාත් කර නිවන සාක්ෂාත් කර සම්පූර්ණ කරන ආකාර දෙක. මේ ආකාරවට බුදුරජාණන් වහන්සේ දැක්වූ අනුපිළිවෙලට නිමේ මා ඉදිරිපත් කරන්නේ මේ අත මතක තබා ගන්නට තේරුම් ගන්නට පහසු වෙයි මට හිතෙන ආකාරයට අනුව ඒ අනුපිළිවෙල වෙනස් කරලයි අපි මේ කාර්යයන් දේශනා ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ දක්වන අත්‍යකේ ආස්වාද සංවර පහතම්පා මහණෙනි මේ ආශ්‍රය ධර්ම තියෙනවා සම්වර වීමෙන් ප්‍රමාණය කරන්නට කල යුතුයි අපි සංවර වන්නට ඕන මොනවද සංවර කරගatiya තියෙන්නේ කෙසේද සංවර විය යුත්තේ අපේ ඇහැ සංවර කරගන්නට ඕන. කන සංවර කරගන්නට ඕන. නාසය, දිව, ශරීරය, මනස සංවර කරගන්නට ඕන. සංවර කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඇහැට සිය රූපයක් දැක්කාට පස්සේ කෙනෙක් විශේෂතර ඇලීමක් වෙන්නට පුළුවන්, ආසාවක් වෙන්නට පුළුවන්, රාගයක් ඇති වෙන්නට පුළුවන්. මේ ආකාරයෙන් ලෝකසාගත සිටින දැන් පවන්නට පුළුවන්. සමහර අපේ කරන රූපයක් ගැන හමු වුණා නම් හමු වුණා ඊට පස්ව ඒ ලෝකේ අරමුණු කරලා ඒකත් සලහාවක් දැකීමක් ඇතිවන්නට පුළුවන්. මේ ඇහැට පෙනෙන රූප හමුනාට පස්සේ ඇලීමක් ඇති කරගන්නේ නැතුව ගැටීමක් ඇති කරගන්නේ නැතුව ඒ ඇලීම සහ ගැටීම දෙකම නිදහස් වෙලා සිට නැදහස් දබා ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා නම් එහෙම කරනවා නම් යම් කෙනෙක් ඕ ඇහැ සංවර කරගන්න කෙනෙක් වෙනවා. කනට ප්‍රියසත් කරනකොට බොහෝ දෙනෙක්ගේ ප්‍රියසත් වලට ඇලෙනවා ඒවට ආශා කරනවා ඒවට සම්මානෙ හේතුව තව තවත් ප්‍රියසත් ඇසීමට ප්‍රිය කරනවා ඒ වගේම තම අපේකන සත්‍ය සමාද වේදනාත්ම සිදුවේදී සංසංහනිකය දෝෂාරෝපණය කරලා විවිධාකාර අනිත්‍ය සත්‍ය සමාද ඇනෙන්නේ ඒවා කෙනෙකු බොහෝ දෙනෙක් ගැටෙනවා මේ ආකාරයෙන් ඇලීම සහ ගැටීම සබ්දේ නිසා කෙනෙකුගේ සිත තුළ ඇතිවන්නට පුළුවන්. ඒකෝට කනට ඇහෙන සබ්දය තමයි පසුව ඇලීමක්වත් ගැටීමක්වත් ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන් නම් නැදහස් දෙයෙන් ඉන්නට පුළුවන් නම් අපි කන සංවර කරගත්තා වෙනවා. මේ අනුස්ථානය මේ ආකාරයෙන් මේ ඇතිපත් ගන්නට ඕන නැහැ. සංවර කරගන්නේ මෙන්න මෙහෙමයි. ඇලීම් ගැටීම් දෙකෙන් තොර වෙලා කන සෝදාවට පසුව විගසම් කරගන්න කිව්වොත් එහෙමයි ඇදීමක් නැහැ ගැටීමක් නැහැ රසවත් දෙයක් ඇදෙන්නේ නැහැ දීනස් දෙයක් ඇදෙන්නේ නැහැ කය සංවර කරගන්නේ එහෙමයි කයට හොඳ ස්පන්දන ගන්න ඒකට ආශා කරන්නේ නැහැ හැදෙන්නේ නැහැ ඒ වගේම අරකේවට ගැටෙන්නේ නැහැ මනසත් එහෙමයි සංවර කරගන්නවා මේ සාහෘදක ඥාන වහන්සේට කාම කරනවා سپنا سمرو سادو سادہ سمرو سادو آئے نا سمرو سادا سمرو منسا سنگڑو سادو ساد سب سمرو سب سنبو سب دم سا ہے سنگ مرکز سپنا سنگھرو سا دھو سنگڑ لگات කන සංවර කර ගැනීම මහපත් නාසයේ දිව ශරීරයේ මනස සංවර කර ගැනීම හොඳයි කය සිත වචනේ සුන්දර සංවර කර ගැනීම හොඳයි. සම්පස්ස සංවරව සාදු හැම ආකාරයෙන්ම හැම පැත්තෙම සංවර වීම ඉතාමත් හොඳයි. සම්පස්ස සංවරෝ කිකෝ සම්බලෝකා වමතිතෝ සම්මිතේ මේ ආකාරයෙන් සිමුරුම පැතිවලින් සංවරෝ කිකෝ නැත්නම් සංවරෝ නැත්තා සියලුම දුක්ඛේ කරලා නැති කරලා පහත් භාවයෙන් අනතනවා. ඒක නිසා සංවර වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් අසංවර වීම නිසා සංවර ප්‍රහාර නොකිරීම නිසා කෙනෙකුගේ සිත තුළ යම්තා ප්‍රාථම ධර්ම, ක්ලේශ ධර්ම ජනිත වෙනවා නම් මේ සංවර වීම නිසා ඒ ඇතිවීමට තිබූ සීතුවම ක්ලේශ ධර්ම, ආශ්‍රය ධර්ම ඇතිවන්නේ නැතුව සිත පිළිසිදුව සබා ගන්නට පුළුවන් කියලා. ඒක නිසා මේක ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය දැන් කියන්න මේකෙන් ගන්න විදිහේ ආකාරයෙන් සංකේත කරගන්න ඕන. ඇහැට රූපයක් දකිනකොටම පොඩි කක්කුවක් එකයි හනකුවක් කක්කුවක් එකයි දකින්න දකින්න දකින්න කියලා මේ පස්සම දෙවියන් කීයේ පොඩු කරන්නේ. අනිත් සත්‍යයක් දැනගන්නකොට හොඳ හොඳ සත්‍යයක් දැනුණත් එකයි නරක සත්‍යයක් දැනුණත් එකයි ඇදෙන ඇදෙන ඇදෙන කියලා අසමිය අසමිය අසම කියලා හරි නැත්නම් සත්‍ය සත්‍ය සත්‍ය කියලා මෙනෙහි කරන්නේ ගන්ධසෝලක් කියන ගන්ධසෝලක් ගන්ධසෝලක් කියලා මෙනෙහි කරන්නේ රසක් රසක් කියලා දිවෙන දැන රස මෙනෙහි කරන එක කායද දැනේ ස්පර්ශයක් තමයි ස්පර්ශ ගැනීම සිද්ධියක් ගැවුණාට පස්සේ කායද දැනගන්න තියෙන්නේ මේ ස්පර්ශයක් වුණාට පස්සේ ස්පර්ශයක් ස්පර්ශයක් දැනීමක් දැනීමක් ආදී වශයෙන් සිහිපත් කරන්න. ඒ සිහිපත් කරනකොට අපිට මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නට පුළුවන්. ඒ ආකාරයෙන් ඉන්ද්‍රියන් සංවර කරගන්න තුළින් ඇතිවිය හැකි ආශ්‍රව ධර්ම ඇති නොකරගෙන සිත පිළිසිල ලබා ගන්නට පුළුවන් වෙනවා. මේ ක්‍රියාදාමයේ මේ නිකන්නේ පාසලෝ කටු ක්‍රියාවක් කියලා. මේ සංසාරකෙ මුදීමට ඉවන සාස්කාර ජීවිත බලාපොරොත්තු වෙන කෙනෙකුට සිදුව තියෙනවා. මේක කලින් කොහොමද? එනිසා මේ කෙරේ ගරුත්වයක් ඇතුව මේක කරන්නට ඕනේ කියන හැඟීම ඇතුව මම මේ බණකට සංසාරේ නිදහස් වෙන්න ඕනේ කියන අපේක්ෂාව ඇතුව පුළුවන් තරම් දුරට ඉඳලා ජීවිතේදී මේ නීතිය ධර්මයන් සංවර කරගන්නට පුළුවන් තරම් උත්සාහ ගන්න ඉතාමත් දෙසෙන මේක තමයි පළවෙනි කාරණාව. මොකද අනුඹරේ වීම ඒ සංග්‍රහයේ පළවෙනි කාරණාව දැන් දෙවන කාරණාව බුදුජානක වහන්සේ දක්වන් කියලා දෙන්නේ අපි කියන්නේ ඉවසන්න ඕනේ අතිවික්‍රේ ආවාදි වාසනා පහකට ඉවසීමේ මේ සමහර අස්කරණ ප්‍රහාණය කර හැකි කරන්න ඕන මොනවද ඉවසන්න ඕනේ ඉවසන්න ඉවසන්න ඕනේ දේවල් ගොඩාක් තිබෙනවා මැටි මඳුරෝ වල රෝසී සර්වන සාපේ පාසාවේ දේවල් ඉවසන්නත් ඕන බොහෝ දෙනෙක් කියන දුරස්ථාන දුරස්ථාන වචන පතන කියන වචන බුදුහාම ප්‍රකාශ කරලා තියෙනවා. අපි කැමැති නැති වචන දෝෂාරෝපණ විදේශන නින්දා අපහාස මේ සෑම එකක්ම ඉවසන්න පොත් වෙන්න ඕන. කායික දුක් වේදනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන උපන්නා සාරිණාගණ දුක්ඛාන වේදනාන දුක්ඛාන කරණ කටුකාන අසාදාන පාණහරණ අදුවාසක ජාතිකෝ හෝති කියන්නේ. ඉතාම තීව්‍ර ඉතාම දරුණු කායික දුකක්වත් පානහරණ ජීවිතේ නැති වෙන දුකක්වත් අතිවාසකෝ හෝති ඉවසන්නට පුරුදු වෙන්න ඕන. සාමාන්‍ය ධර්මයේ නොදන්නා අය පිටික භාවිලා ප්‍රතික්‍රියා මේ දුක කායික දුක මානසික දුකක් බවට පත් කරන කටයුතු කරන විට ධර්මයේ දන්න පුද්ගලයා ඒවා ඉවසනවා කායික දුක මානසික දුකක් බවට පත් කරගන්නේ ඒ කායිකයි මානසික දුකයි එකක් මෙන්නට කිසිම අවශ්‍යතාවයක් කෙනෙකුට නැහැ. දැන් කයේ තියෙන දුක කයෙන් පමණයි ඔබ හිතට ගත්තාම පස්සේ මේ කයේ තියෙන දුක තවත් දුකක් වෙනවා මානසික දුකක්. ඒක නිසා පුළුවන් තරම් දුරට ඉවසන්න ඉවසන්න ඉවසන්න පොඩ්ඩ වෙන්න. ඒ ඉවසීම පුරුදු කරාට පසුව නොඉවසීම නිසා නම් හේත ධර්ම ගණිත වෙනවා නම් අර ඉවසීමෙන් ඒ ඇතිවෙන හේත ධර්ම ඔක්කොම සමාන වෙනවා. අපි උදාහරණයක් දෙමු අපි කෙනෙකුට අපිට කෙනෙක් පානිනවා දෝෂාරෝපණය කරන. අපි ඉවසන්නේ නැතුව කටයුතු කළොත් එහෙම අපි පණින්න කියොත් ප්‍රතිවචන කරන්න දෙන්නට කියොත් නැත්නම් ගුණ පිටකයන් පාන දේවල් වලට කියොත් කොයි තරම් අකුසල වීච්ච කොයි තරම් කායික වාචික මානසික ඉදු කරයිද කොයි තරම් අකුසල කර්ම කිරීම නිසා සංසාරයේ ඉස්සෙච්ච දුක වලට යන්නේ කියලා කියන එක කල්පනා කරලා බලන්න. ඒක අතිවිශාල නේද මේ විස්තරය විස්තරය විස්තරය කියලා. ඒක තමයි තියෙන සමාජමය ලැබෙන්නේ. මේ කතාව පිළිබඳව මතක තබා ගන්න. ඕනෑම මෝඩයෙකුට ඉවසන් නැතුව කටයුතු කරන්නට පුළුවන්. ඉවසීමෙන් මෙතුව කටයුතු කරන්නට පුළුවන්කම තිබෙන්නේ ඥානවන්තයින්ද පමණයි. අන්නයි. ඒ නිසා මේ නොයෙකුතේ මෝඩ සත්ත්ව ලෝකේ ගමන් කරන ජීවන්දීම වැඩිලාට ගමන් කරන්නේ නැතුව ඥානන්ත පුද්ගලයන් වශයෙන් මේවා පුළුවන් තරම් දුරට ඉවසනවා ඉවසනවා කියලා ඉවසන්නට පුරුදවන්නේ ඒක සහජීවන ලබා දෙන කාරණාවක් වෙනවා. මේ දෙවන කාරණා බලයෙන් එක සංවර වීම දෙවෙනි එක ඉවසීම. ඉවසන් නැතුව අයින් කර යුතු කරුණු තියෙනවා. ඒක තුන්වෙනි කාරණා. අත්‍යශක්තියේ ආසවා විනෝදනා පහ දක්වා ඉවසන් ඒවා ළඟට ඉන්න ප්‍රතිවිරුද්ධ ගන්න කරනවා. මොකද මනසේ අයින් කර යුතුයි. උපන්නානම් කාමයේ දක්වන්නා විවාසයේ තියෙන පජහතේ විනෝදයේ තියෙන යන්නේ කරෝ කියන භාංගමේදී උපන්නම් ව්‍යාපාදේ දක්වන උපන්නම් වේසා දක්වන උපන් උපන්නේ පාපකේ අක්ෂරේ දක්වන නාදිවාසී පජාතේ විනෝදේ යක්ති කරෝති යන පාවම් කමේ කියලා පුදුරාණන් මහත්මයා ඒක විස්තර කරනවා කාම සංකල්පනා කාම අදහසාවට පස්සේ ඒවා ඉවසන්නේ ඒවා අයින් කරන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන එක ප්‍රයත්න කරන්න අපහසු වෙන්න පුළුවන් කරන්නට බෑ නමුත් පුළුවන් තරම් දුරට හැම වෙලාවෙම කාම සංකල්ප වලම පැහැදෙන්නේ නැතුව අනවශ්‍ය ආකාරයේ සමාට අයෝග්‍ය ආකාරයේ කාම සංකල්පනා ඇති වෙනකොටම ඒක ඉවසන් නැතුව ඒකෙන් ජීවිත මුදා ගන්න උත්සාහ කරන්න ඕන. උපන්න ව්‍යාපාරී සංකල්පනාන් වාසයේදී උපන් ව්‍යාපාරී දක්ක සමාධියේදී නොදෙස්න ගතියේදී අමනාප ගතියේදී ඉච්ඡා කරන ඒවා සියල්ලම මේ ව්‍යාපාරී කියන වචනයට ඇතුළත් වෙනවා. මේවා චිතට ඇති ගමන්න තවදවත් දෙකක් මේවා චිතට පවත්වාගෙන යන විදිහදී වහා මේ චිත මුදවා ගන්නට ඕන. තරහිත තරහිත තරහිත කියලා ආත්ම මෙනෙහි කරලා තරහිත නැති කරගන්න ඕන. රාගචිත කාවට පස්සේ රාගයන් රාගයන් රාගයක් කියලා තීපත් කරලා රාගචිත මැඩලන්න ඕන. භාවනා කරන අය දන්නවා සමාධි සතරපද පටන් සෝත්‍රයේ කියලා තියෙන අය දන්නවා සවාගමනාදිස්සං සවාගමනිස්සං දීපජානාදී සතෝ සමාදිස්සං සතෝ සංදිස්සං දීපජානාදී ආදී වශයෙන් දැක්වූ කොට ආකටික ආකටික පතේ දැනගන්නදී නිසද්දා නිසද්දා පතේ දැනගන්නදී කියනකයි අදහස. ඒකෝට ඉඳා ජීවිතයේ ඒ ආකාරයෙන් අමත්‍ය නොනිසි ධාතකයේ ලෝභසිතේ යාදී ඇතිවෙනකොට ලෝභයක් ලෝභයක් රාගයක් රාගයක් ආසාවක් ආසාවක් පතේ ආදී වශයෙන් දී කරලා පුළුවන් තරම් සිත පිළිසුදව සබාවන්න උත්සාහ කරන්නේ මේ සිතිවිලි ඇතිවෙනකොට තරහ තරහ තරහ තරහ සිතක් තරහ සිතක් කියලා දීපත් කරලා තරහ සිතින් සිත මොදාගට ඉතිරි. ඒ වගේම තමයි ව්‍යාපාර විනිශ්චය විතර සමානයි මේ ආගේ සිදුවලා ඇති නොවන්නට පුළුවන් මුද්‍රා පීඩා කිරීමේ සිටි උපන් උපන් ආභගය අපිට මේ පීඩාකාර උපනුපන් අකුසල දන්න පාපකාරී අකුසල විතක් පුළුවන් තරම් ඉවසන්නේ නැතුව ප්‍රහාණය කරන්නට ඕන. ඒ කියන්නේ එසේ නොකිරීම නිසා ඇතිවෙන ආශ්‍රව ධර්ම, හේත ධර්ම මැඩපවත් ගන්නත් පුළුවන්, සිත පිළිසුදව සබා ගන්නත් පුළුවන්. එතකොට අපි කර්ම තුනක් කියනවා. සංවර වීම මේවා නැවත නැවත මා මේ කතා කරන්නේ මතක තබා ගැනීමේ පාත්‍රය සඳහා. සංවර වීම ඉවසීම දැන් මේ ඉවසන්නේ නැතුව අයින් කිරීම. ඊළඟ කාරණාව අත්‍යවික්කේ ආත්ම පටිච්චේවනා පහ දක්වා සිහිවෙන්නේ හයිනු කලියෝ ආන්තර ධර්මයක් තියෙනවා. දැන් මේක බොහෝ විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වික්ෂුපින් සමතල මහණෝවය උදේසා. සිව්පස්සේ පරිභෝග කරන මහණෝවය ජීවද පින්න පාද සිනාසන ගිලානප්පස්සේ මේ සත්‍ය පරික්ෂා. මේ පරිහරණය කරන්නේ අච්චේතන විතර තීරණය කියලා තීරයක් තියෙනවා සත්‍යයේ ප්‍රඥා නොවන යුතුව සිංහත් කරලා ඒවා පරිභෝග කරන්න. ඒ විදිහට කරන්න කියන්නේ හින්දින් දක්වල බුදුරජාණන් වහන්සේ දැක්වූ අවවාදය. නමුත් ඉන්නේ මේ තරම් යෝග්‍ය අයෝග්‍ය වාචක වශයෙන් අපි නතර කරන නිසා මේ අටවදී මේ විදිහට ක්‍රියාත්මක බලන කරලා බලන්න. දැන් ආහාර පාන ටිකක් ගන්න විට බොහෝ දෙනෙක් සිදුකර ඒක දැනෙනවා. ආසාවක් තියෙනවා කිසිකම තියෙනවා කිසිකම තියෙනවා මේක තව කෙනෙකුට දෙන්නේ මසුරුකමින් යුතුව ආහාර අනුභව කරන අවස්ථා තියෙනවා තව තවත් මේවා ලබා ගන්නට ඕන කියන අවස්ථා තියෙන නොයෙක් ආකාර අනුශේධ ධර්ම ආශ්‍රය ආශ්‍රය ධර්ම කෙලෙස් ධර්ම නිතරම දැනෙන්න ඒක නිසා මේ කියන්නේ ක්‍රියා කරලා බලන්න අපි දැනන ප්‍රාණිකට හරි මොනවා හරි වාදනයකට අහන්නනවා අයලා අහලා මේක අරන් කටේ දාලා හපනට කියලා අපකෝ කැම ටිකක් එළියට අරගෙන ගානෙම නැවතුම් වත්තේ මේ ධර්ම ටික තව කෙනෙකුට අරන් ගන්නට පුළුවන්. සමස්තවත් ඒක ගන්නට පුළුවන් තත්ත්වයක් තියනවාද කියලා නෝනින් බලන්න. ඒක කරලා බලන්න තව. මේ කීට අපවිත්‍ර භාවයේ පත් වෙන දීකට තමයි මේ හත්ත කරන්නේ. දැන් ඒක පඩිනේ. පඩින යාම ආමාදයේ විවිධයෙන් වාදා ඒක කියලා ඕවම බවට පත් වෙනවා. මේ අය වමන කරපු අවස්ථා දැකලා කියන්නේ සත්‍යයි. කොයිතරම් කඩද කොයිතරම් දකින්න පිළිකොල්ද කොයිතරම් මේක දුකසා ගන්නද කියලා මෙහෙම ගන්න. එතකොට මීමගේ බඹන භාවයට පස්සනාකාර වලට මේක අපි කියනවත් කරන්නේ අපන්නේ. කියලා නෝනින් කල්පනා කරන්න. මේ බුදුරජාණන්සේ දේශනා කරන නෝනින් මෙහි කරන කෙනාට ආශ්‍රය කරන්න පුළුවන්. මොනකම මෙහි කරන කෙනාට නෙවෙයි කියලා. මේ අපි කියන්නේ නෝලෙ මෙහෙ කරන ආකාරය දක්වා කියන්නේ. එතකොට මේ ආහාර තව ටිකක් කියලා දිගාලා දිගුවට පස්සේ මොකද පරම දුස්සන්දෝ වසුති බවට පස්සේ. ඔය අනාහාර තමයි මේ පස්සේ. කොයිතරම් දුකද කොයිතරම් පිළිකුල්ද කියලා කල්පනා කරනවා. මේ ශරීරයේ අපේක්ෂ කොටස් ඔක්කොම නිපදවන්නේ ආහාර වලින්. මේ විදිහට මේ ආහාරයේ පිළිබඳ ආහාර නියම තත්ත්වයේ මේ සම්පතර කරා කෑදර කමින් නාසයෙන් ජීවිත වෙලා ඉති වෙලා ආහාර අනුභව කරගෙන මේක අනුභව කරන්නට පුළුවන් කියලා හිතනවා. ඔබ හිතනවා. එනිසා ඒකවත් ඒක කරගන්න දෙන්නේ ආහාර ටිකක් ගන්න. අනිත් එක දුම් පන දුම්මලි. දුම් පන දුම්මලි දෙකෙන් කඩපුරම දැන් කාන්දාවක් වෙන ඇක්ටර් සමස්තන්නට විවිධ ආකාරයෙන් හදලා ලක්ෂණ කරනවා. ඒකදී ඉතින් කරන්නේ තියෙන එක පිළිමක් පමණක් අපි කියන්නේ මේ සංවේදනයේ මේ දුන්නාට පස්සේ මේකෙන් ගලන දහඩිය ආදී කියන මේවා කොයි තරම් අපවිත්‍ර වෙනවද සෝදා පරිච්ඡේ පන්දිනානේ දුකට පමණවන්නේ ඒකත් ටිකක් අල්ලගෙන බලන්න හොඳට ලස්සන දැනගෙන හකට දාන්න එකක් දාන්න කොයිම කියන්නේ අවශ්‍යීත දුක තමයි දාහේ සංවේදයෙන් ගලලා අර පිළිසුදු ඇතුම් අපවිත්‍ර භාවයට පත් වෙනවා. මේක සිහිපත් කරන්න. එතකොට මේ ඇතුම් පිළිබඳව තියෙනා වූ රාගයේ ආස්තාව ධර්මතරට අඩු කර ගන්නට පුළුවන් සංකේය වේවි. එතකොට ඉරියව්වක් මේ හේතුවල් දරවල් පකරන්නේ කරනවා ආස්තාව වාහන ඉඳ පදම් මේවා පරිවර්තන කරන මෙලව නිසා මේවට සාර්ථක කරපු නිසා මරණ මොහොතේම ආසාවදී පස්සනොත් ඒ කාන්ත වශයෙන්ම ප්‍රේත ලෝකෙට වැඩිලා අනන්ත අප්‍රමාණ දුක් ගැටෙන්න සිදෙනවා. ඒක නිසා මේව පරිහරණය කරන්න ගෙවල් දරුවල් යාන වාහන කාර් ආදී ඔක්කොම පරිහරණය කරන මේ කල්පනා කරන්න. මගේ ජීවිතේ කාන්ත වශයෙන්ම අනිත්‍යයි මම කොයි මොහොතේ මැරෙනවාද කියලා පාඩම කියන්නට බෑ ඕනේ දැනට ඕන වෙලාවක මැරෙන්න පුළුවන් මැරෙනකොට මට වෙන කරන්න දෙයක් නෑ ඒක කොහොම අතෙන් ඇවිල්ලා දාලා යන්න වෙනවා කොච්චර ලස්සන කොච්චර වටිනා දේවල් වල තිබුණත් ඒ කියන්නේ මාතරලා දාලා යන්නට සිදුවන දිනයක් එන එක එනවාමයි ඒක බලක් කන්නට ගැනීමට ඇතිවෙන ඉන්ටර්නෙට් ආශා කර කර ඉඳලා මේ විදිහට සංගෝල ධර්ම ඇති කරගෙන අනුසේ ධර්ම ඇති කරගෙන ඉන්නේ ඉස්සන් කරගෙන සංසාරයේ දුකින් දෙබට පස්සනේ ඥානකට තියාවක් ඒකට මනුලා ආශාවෙන් ජීවිත වලන ප්‍රතිවිලක් අවස්ථාවක් නෑ බොහෝ අවස්ථාවල තමන්ගේ ජීවන වල පිටකරන වලට ආසාවෙච්ච සත්‍යෝ ඒ ජීවන වල දීකරන වල ප්‍රේත ලෝකෙකින් පිටලා ප්‍රේතාවනාලුන් අනන්ත ප්‍රමාණ දුක් හැදෙලා ජීවත් වෙනවා. ඒක නිසා මේකත් කරකින්න ඕනේ කියලා හිතලා තමාගේ ජීවිතය නේද දෙයක් මරණය නේද දෙයක් කාර්යම මරණය නේද කියලා මට අදහන්නට වෙනවා. ඊළඟ මේ දුක් වේවා මේවා ලොක්කම අදහනවා. මේ ආශ්‍රය කියන දේවල් සත්‍යයි නැතිනවා කියලා ඉතින් ඕව කෙරේ කියන අනවශ්‍යාකාර පැඳීම ආසාව ටිකක් අයින් කරගන්න ඒ විදිහට මරණය ගැන සිතපත් කරනවා. මේ විදිහට කරාට පස්සේ අර සේවයෙන් කරන වස්තු නිසා ඇතිවෙන ආශ්‍රය ධර්ම ධර්මස්තරයට අඩු කරගන්නට පුළුවන්. මේ භික්ෂුණීන් වහන්සේලාට ඕකම නෙවෙයි සිව්පදේ පාදයේ සාකච්ඡා මනින් කරන ආකාරය දක්වනවා. ඒකම පිළිපදින විදිය තමයි බුදුචානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි යන්නේ කරුණ දීගේ කීයට සුදුසු විදියට. ඊළඟට අපි ආශීර්වාදනය කරන එකට විරුද්ධ එක මොකක්ද? පරිවර්තනය කරනවා. අතිවික්‍රේ ආත්ම පරිවර්තනා මහා තප්ප බින්දීනෝ සත්‍යනෝ සාමාන්‍ය ක්‍රියාකාරක ධම්මදින අපි දන්නවා මේ දන්නවා ඔය නපුරුසත් ප්‍රයෝගිත ගෝරණයි පොළොන් වැනි සත්‍යෝ නැත්නම් මේ පිට බල රෝගේ නැති බලන වැනි සත්‍යෝ නැත්නම් එහෙම කියනවා ඒ ඒක ඕනම මොන කියන කෙනෙක් මොලේ ටිකක් හරි කියන කෙනෙක් කිව්වේ කියන කෙනෙක් තමයි කටයුතු කරන්නේ මේ විදිහට ඈස්තිය උපදන්න දෙනවා මොනවද අර්ථ දුෂ්චරිත වෙනවා වාචික දුස්චරිත වලින් මානසික දුස්චරිත වලින් පොළොන් තරම් දුරට ඈත් වෙන්නට බලන්න ඕන. කායික දුස්චරිත, වාචික දුස්චරිත, මානසික දුස්චරිත මොනවද කියලා මේ දැන් අපි විස්තර කරන්න කාලෙ ඉඳන් ගන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව නවක මිත්‍රය, නවක හැතුම් පැවතුම්, ගති පැවතුම් නීවරණයේ තියෙනවා. අපි දුකෙනෙක් අත්හැරලා සිටිනවා කියලා ස්වාමීන් වහන්සේ කියනවා නැත්නම් මේ කාමීච්ඡාචාරයෙන් ජීවිත නරක සැපේ වීම. ඊමත් ඇත්තියි. ඒකේ මාතෘකාවක් මිත්‍රයක්. අහකින් නැති නැති කියලා බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම දක්වලා තිබෙනවා. මේක ඇතුළු කිරීම නිසා සංස්කාර ශ්‍රේෂ්ඨම වෙනවා නම් ඒ වගේ ඈතුණාට පසු ඒ ඇතිවීමක කෙලෙස ධර්ම ආශ්‍ර ධර්ම අපගේ සිතට ඇතිවෙන්නේ නැතුව අපගේ සිත පිළිසුදුව තබා ගන්නට පුළුවන්. මේ කියපු කර්ම පහ ඒ තරම් දොඩට සම්පූර්ණයෙන්ම ආශ්‍රය කරන තේසේන සලාගේ මොන කරුණේ නෙමෙයි නමුත් දෙකින්දා ජීවිතයේ ඉතාමත්ම ප්‍රයෝජනවත් කරුණු ජීවිතයේ එකතු කර කටයුතු කරන ඒ කරුණු පහ නැවත කියන සිතපත් කරන්න සම්බර පිළිමාස්ත්‍රයේ කරගන්න ආශ්‍රය කරගන්න කමන්න කන්නේ නැහැ කරගන්න. එහෙනම් මේ දෙවියන් පරිදි මානසික සම්බර කරගන්න. ඉවසීමෙන් පුළුවන් තරම් ආසවතන්න අන්තේ ධම්ම තේස ධම්ම ආදී මේවා පුළුවන් තරම් ඉවසීමෙන් යුතුව කටයුතු කරලා අඩු කරගන්න බලන්න. අද ඉඳලම මිනිස්සුනා ඉවසනවා ඉවසනවා කියන අදහස ඇති කරගන්න. ඒ අනිස්ථානය ඇති කරගන්න කටයුතු කරන්න. ඊළඟට කාම ව්‍යාපාද හිංසා විතක්ක පාප අකුසල විතක්ක ආදී ඒවා ඉවසලා ළඟට ළඟට ගන්න නැතුව අයින් කරනවා. කාම විතක්ක පුළුවන් තරම් ව්‍යාපාද විතක්ක විනෝදනා පහක් වගේ ඊළඟට සීවනයේ කරන දේවල් එතුම් කරනුම් දේවල් දොරවල් ආදී මාගේ මරණානුස්මතිය වචීපත් කරන දේවල් ඔක්කොම තරම් ඉතිරිවෙනවා කියලා දැනගෙන මේවා කෙරෙහි ඇතිවෙන බැඳීම් අයින් කරගන්න ආහාර පිළිබඳ දැනීම අයින් කරගන්න මේකේ තියෙන පිළිකුල් කරලා ඔබ අවබෝධ කරගන්න. ඒක පස්සේ අපි කියන්නේ වෙන වෙලා පරිවර්තනය කරලා නැහැ කියලා. අයින් කලේ ප්‍රේත ධම්ම සංයෝජන සමාස්ව ගන්න. ඒක තමයි නායක මිත්‍යාන් අර්ථ කායික වාචික මානසික ඥාන අර්ථකථන මානසික බලය. මේක තමයි කියන්න අවශ්‍ය නැහැ. මේකට දැන් සාම සංග්‍රහ පරිච්ඡේදයක් ඉදපත් කරලා. දැන් කියන්න තියෙන කරුණු දෙක භාවනා කරන අයටයි විශේෂ. සියලු මාත්‍ර ධර්මයන් නැවත නූපදින ආකාරයෙන් මාත්‍ර බල ලබලා සම්පූර්ණ ශේකරණ ආකාර දෙකකුයි ඒ කියන්නට පුළුවන් දක්වන්නේ. ඊළඟට මේක අපේ මුලදී අපි අවසන් කරනවා. අත්පිටිනාස්වා භාවනා කරනවා. අත්‍යසවා දක්ෂනා භාවනා කරනවා. මහණෙනි වහකනාව තුළින් නැස්කල යුතු සීකල යුතු අවශ්‍ය ධර්ම තියෙනවා යථා භූත ඥාන දක්ෂණය තුළින් ඇත්තටදී ඇත්තටදී දැකීම තුළින් වහානේ පරිවිතු අවශ්‍ය ධර්ම තියෙනවා අත්‍යතික්‍රේණි ආස්වා භාවනා පහ දක්වා කියන එක විස්තර කරන විතර බුදුචානන් වහන්සේ දැක්වේ සත්‍ය සම්බුද්ධ ධර්ම ධර්ම බුද්ධ ධර්ම මත ජීවත් කරන්නට කියන කාරණාව. එදෙකේ වික්කෝ සති සම්පත්තංගම් භාවේති මේකනිච්චං විරාමිච්චං නිරෝධනිච්චං වස්සක් බලනාම ආදී වශයෙන් ධම්මයේ නිය දීති පස්වන්නේ සමානිතේ කරගෙන පොච්චං හතයි නිමුද දානවා ඒකද සාමාන්‍ය භාවනා නොකර ජීවිත ගත කරන අයට මේ පොච්චංග ධර්ම අද අපේ අටුවතේ තුනක්පත් ඇති කර ගන්න බලන්න මොනවද ඒ තුන සති සම්පෝඥයෙන් සිහියෙන් වැඩ කරන්නට සම්පූර්ණ. එදින්දා වැඩ කරන විට දවසකට පැය කාලක් භාගයක් වත් අඩුවක් තියෙන්නේ. උදේ නැගිටලා පසු වරි කවදාහරි වෙලා කරන කරන වැඩ කොහොම සිහියෙන් කරන්නට පුළුවන්. කරනවා ඒ කරන වැඩේටම අවධානය යොමු. කුස තේනවා, තේනවා, තේනවා, තේනවා. අඳුම් මල්ලා මදිනවා, අදිනවා, අදිනවා. මොන සෝදනා, සෝදනා, සෝදනා, සෝදනා. ඒ කිසිම අවධානය යොමු කරන්නේ ධර්ම දිනානම් මදිනවා, මදිනවා, මදිනවා. ඒ විදිහටම ඒ කරන වැඩ කාර්යයටම අවධානය යොමු කරන්නේ අත්වශයෙන් පැය කාලක් භාගයක්වත් දවසකට වැඩ කරන්න පුරුදු වන්න සම්මා සතිය දිනු කරගත යුතුයි. මේකත් අපව අවධානයෙන් කරන තේරුම් ගත යුතු කාරණාවක්. අපි උනන්දුවෙන් බලාපොරොත්තුවක් අපගේ සිත තුළ තියෙනවා නම් අපිට අපේ ඥානය ඕනකමක් තිබෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය කියලා එකක් උගන්වලා තියෙනවා. සති සම්පූර්ණයේ කියලා එකක් උගන්වලා තියෙනවා. සති මෙලීසිය කියලා එකක් දක්වලා තියෙනවා. සති ඵලයේ කියලා එකක් දක්වලා තියෙනවා. සතර සතිපට්ඨාන කියලා හතරක් දක්වලා තියෙනවා. මේ කියන මේ දාපාරේ සතිය කියන බැලගත්තාම නිසා ප්‍රඥාන්සේ මේක අවධානය කළා මේක වැටීමුදින් කියලා කටිවාම සම්පත්තිනම් වදාන කියන බදානමින් සතිය හැමදාම කියනවා වගේ කියලා දක්වමින් මේ සතියේ වැදගත්කම පෙන්වන්න කරලා දෙනවා. ඒක නිසා නිසා මේ සතිය අප ඇතිකරගත යුතුයි කියන හැඟීම දැන් ඉතිරගන්න. නිකන් ආවට ගියාට හැම දෙයක්ම කර කර අපි දෙකල් ජීවිතේ ගත කළා. අටවසෙන් දෙකකට පැය භාගයක් වශයෙන් වැඩ කරනවා කියන අවස්ථාවම අවබෝධයෙන් අධිෂ්ඨානය ඇතුළු සීනේ වැඩ කරන බලන්න අපි සම්බොච්චන්ගේ ටිකක් පරිදිම කරන්න බලන්න. මේ ජීවිතය ගැන කතා කරන්නේ දැන් බහනා කරන දෙයක් නෙවෙයි සාමාන්‍ය ලක්ෂණ. ඊළඟට සීටි සම්බොච්චන්ගේ ප්‍රීතිය සීතිය ඇති කරගන්න තමන්ගේ හොඳ දුම ධර්මයන් ඉපත් කරනවා. අපි නම් පස්පයින් තමයි වැටෙන්නේ යනවා. අනේ මම පස්පයින් වැටෙලා ඉන්නේ කියලා තමයි නැත්නම් අපි හිතමු යම් කිසි පස්පයි හතරක් කරන එකක් එකක් වශයෙන් එක එක ඉස්සමදයක් විතරක් කරලා මම ඉස්සමදයක් අවස්ථා කරලා නැත්නම් තමයි උදේ දවස්වලට දෙපතා සොයලා හරිනා දරුවෝ මාස්කාර කරනවා දරුවන් වල දී කරනවා නැත්නම් මෛත්‍රී භාවනාව විනාඩි 5 10ක් පාවිච්චි කරනවා කියලා තමයි යම් කිසි මනසක් මේක දිනු කරනවා නම් ඒ ගුණධර්ම ගැන සිහිපත් කරලා සිත සතර කරගන්න. සමාධි ආධ්‍යාත්මික වශයෙන් ජීවිතයේ ජීවත් වෙනවා. සමාධිය ඉස්සන්නට පුළුවන් නම් අනිත් අය වගේ මේක කියන්නේ සමාධිය කියන ගුණධර්ම සමාධිය මෛත්‍රිය සමාධිය සාහනා සමාධිය ඉවැනි ගුණධර්ම ගැන ටිකක් හරි සිහිපත් කරලා හසුරුවන්න ඒක හසුරු කරගන්න බලන්න. ඒ විදිහට මේකෙන් තේරුම් ගන්න කීමට කරනවට ඉස්සර ජීවිතයේ සම්පූර්ණ කරගන්න සඳහා සම්පූර්ණ සාධාරණ යහපතක් වෙනවා ඒ යහපත ලබා ගැනීම සඳහා කළ දෙයක්. තමන් සමීපවත් ටිකක් හරි භාවනා කරනවා අනිත් අය මොකක්වත් භාවනා කරන්නේ මම මේක භාවනා කරලා තියෙනවා අනිත් අය සම්මතයෙන් හැදෙලවත් නැහැ මම ගමන් කරනවා මේ ආදී වශයෙන් සමාගයේ ගුණධර්ම සයිපත් කරලා මේක මානයක් නෙවෙයි. මේ විදිහට ගුණධර්ම සයිපත් කරලා සතුට වෙන එක කරන්න පුළුවන්. මේ විදිහට පිටකාරී සතුට සතුටේ කරගන්න බලන්න. අර අපහන් නොසතුටින් ඉන්න ජීවිතයට වඩා සතුටුමත් ජීවිතය හොඳයි. වැටෙන්න කාරණාව තියෙන උපේක්ෂා නම් බුද්ධංගේ කරගන්න. උපේක්ෂා කියන්නේ වැටහක් ස්වභාවය. එදින ජීවිතයේ බුදුහාමුදුරුවෝ දක්වා දෙන ඒ භාවනා වැඩ සූත්‍රවලදී සක්මුණ රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති මනා අමනාපං ඇහැට රූපයක් දැක්කාට පස්සේ මනාප ඉන්න ස්වරූපයක් දැක්වන්නත් පුළුවන්. අමනාප අපේ ස්වරූපයක් දැක්වන්නත් පුළුවන්. ඒ වෙලාවේ කල්පනා කරනවා නම් මට මේ මනාව අමනාප දෙකක් ඇතුණයි ඒකම හොඳ නෑ. ඒකත් සංසංගේ සම්පන්නයෙන් කියලා සම්පේක්ෂා බුදුහමසන් වහන්සේවා උපේක්ෂාව මෙතපත් වීම සාන්තයි මනස් වීම ප්‍රණීතයි කියලා තීපත් ගන්න පුළුවන් නම් ඒ වෙලෙම අර ඇහැදිලා පහළ වූ අර පැරණි ආකාර සිතිවිලි නැති වෙලා සිතෝ මනස් වෙනවා කනට සත්‍ය අහනකොටම මම මනස් වෙනවා මනස් වීම සාන්තයි මනස් වීම ප්‍රණීතයි කියලා තීපත් ගන්න පුළුවන් නම් මනස් ගන්න පුළුවන් නාසයට ගඳ සෝදාවට පස්සේ හොඳක් මොඩල් එකක් ගන්න එකක් ගන්න මම මනස් වෙනවා මනස් වෙනවා ඉවට ප්‍රියතා දක්වන්නට පුළුවන් අප්‍රිය දක්වන්නට පුළුවන් අයට ප්‍රියකමක් දක්වන්නට පුළුවන් අප්‍රිය එකක් දක්වන්නට පුළුවන් අනුවන්නේ මනසට අප්‍රිය හෝ ප්‍රිය අනුනක් වෙන්නට පුළුවන් මතක් වන්නේ දීපස්සන්නේ මේ හැම අවස්ථාවේදීම මම මැදහත් වෙනවා මැදහත් වෙනවා මැදහත් වෙනවා කියලා සිතෙන් මැදහත් උපේක්ෂිතව ලබා ගන්නට පුළුවන් ලෝකයේ තියෙන දේවල් වලින් පුළුවන් තරම් මෙතනක් පුළුවන් තරම් පායනා දැන් හරි ලක්ෂණය කියලා දුක් වෙන්නවා කියන්නේ මේකට මට කරන්න දෙයක් නැහැ මම මෙතන නඩත් කරගන්න දුක් වෙනවා කියලා අපි පහ ඉතින් උත්සාහයක බිලක් පස්සට වෙන්නේ දුක් නැහැ කියලා තමයි බලපොත් නැහැ. බඩු මිලා දුකයි කියලා දුක් පන්නට අවශ්‍ය කමක් නැහැ. නැත්තම් මේ ජීවිත පොඩියක් දාගෙන මේක කරනවා කියලා දුක් පන්නට කිසි හේතුවක් නැහැ. නැත්තම් බුද්ධ ශාසනයේ එහෙම ක්‍රිස්තියානි ඒක වෙලා ඉගෙන යනවා කියලා දුක් පන්නට හේතුවක් නැහැ. අපේ සිත් පුළුවන් තරම් දුරට මැදහත් සබා ගන්න තමයි ඉලහපත් මැදහත් සබා ගන්න තමයි සාන්ත ප්‍රමුඛ ඒක නිසා හිතන් සංසං වේතම් පණිතය යතිදම් පිටා. පිටාව සමන්තයි පිටාව ප්‍රණීතයි කියන නිදීසුර. ඒක නිසා ජීවිතයේදී මා උපේක්ෂාව පුළුවන් තරම් ප්‍රතිනිවිදේ එකතු කරගන්න මේක ඉස්සටික ටික ටික එකතු කරගන්න අනුමතුව තමයි ශරීරය ගැන උපේක්ෂාවන්නේ. මේක මහානයි කියලා, මේක සික්තුයි කියලා, මේක විරූපයි කියලා. නැත්නම් මේක ප්‍රතිචාරකාරී පරිහාකන් සංකල්පන ඉස්සරගෙන. දුක් වෙනවට හැටි. කියලා බව තමයි කර්මන රූප දෙක කියන්නේ. ඒක බලස්සා ගන්න පුළුවන් දෙයක් වෙනා නම් කරන්න බැහැ දෙයක්. ඒකදී මතපත් වෙනවා මතපත් වෙනවා මතපත් වෙනවා මතපත් වෙනවා. තමන්ගේ දුක් වේදනා අකර්මණවත් වේ. දුක් වේදනාව පස්සේ ආරම්භයන් කරලා ආරම්භයේ මොන මතවිද්‍යාවේ මේ ඉස්වාගේ ලෝකයේ අනිත්‍යයන් දෙදවන්නේ ඔය ආකාරයෙන් විවිධ ආකාරයක දෙන්නේ මේ ඉගෙන පැහැදිලිපත් දුක් විඳිනවට වඩා ඉතාමත් මෙයාපත් පුළුවන් තරම් දෙයක් නැතරක් තියෙනවා තමන්ගේ මුලින් බාහිර ලෝකයේ තමන්ගේ දරුවන්ගේ දේවල් පිළිබඳ තමන්ගේ කඩන් දේ ආදී දේවල් පිළිබඳ පුළුවන් තරම් මනහත් වෙනකම උසස්. නමුත් මේන් අදහස් කරන්නේ මනහත් වෙලා දෙක දෙන්න ගන්න පැත්තකට වෙලා ඉන්න කියන කාරණාවේ මේන් අදහස් කරන්නේ. කලේක දේවල් කරනවා. නමුත් තමන්ගේ කුසල මනහත් කරවා ගන්නවා. මේ එකවත් අදුවසෙන් පොදු කරන්න වෙච්චාංග ධර්ම අතුරින්. සත්‍යය, සීලය, එක එක වැඩි කර ගන්න. මේ සම්පූර්ණ මේ කුසල ගැන කර ගන්න. උපේක්ෂාව භාවනා කරන ඇසින් වචන ධර්ම අතමින් විද්‍ය විද්‍ය පස්සාවේ සමාධි සම්ප්‍රේතය. ඒ විද්‍ය පස්සාවේ සමාධි කියන අපිට තුනක් බුදුහාමුදුරුවෝ දක්වන සීත මනස කායක පස්සම්බදී පස්සත් කායක සුභමේදී සුපිනකෙන් සමාධි මම හිතන්නේ ජීවිතයේ ඇතුළත මේක විකාරයක් හදන්න ජීවිතය මනස කායෝ පස්සන්දති ජීවිතය මනස දැනමත කය සංසිඳන කය අඩුනේ ගොරෝනේ ඕලානේ එන්නේ මොකක්ද මේ පාන්නේ යන ගහන යන කියාගේ කය කොච්චර සතුට අඩුද ඕලාන්නේද ගොරෝනේද සීලයේ විශේෂයෙන්ම සහගත කර්මවල පරිණතන පිළිබඳව අය සංසිඳනවා. කය සංසිඳන නිසා සිත් සංසිඳන කුසතිය. ඒකමත් කාය පස්සද්දී පස්සද්ද කාය සංසිඳනදී කාය සංසිඳනකොට සුඛයක් හදන්න පුළුවන්. සික්නවදිට සමාධියදී සුඛයෙන් දින අතර සිත් සමාධි කරන්න පුළුවන්. ඉත එකඟ කරගන්නට පහසුම් පුළුවන් ධානවලට සිදුපත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ අංගකේ අවශ්‍යතාවය නීතිය සත්‍යය සමානයි. එකකට අත්‍යන්තයෙන් පවත්නා වූ බුද්ධංග ධර්ම සාධනා. විශේෂයෙන්ම සමාධිය දිනු කර ගැනීමට අවශ්‍ය අංග තුනක්. ඒ නිසා මේ නීතිපත් ගන්න සමාධි ප්‍රේක්ෂාදයෙන් මේ සමාධිය ඒ අංගතන පුළුවන් තරම් දිනු කරන්න ධම්මයේ සම්පජන්ගේ නෝනින් විමසගෙන බලන්නට පුළුවන් කාරණාවක්. මේක අත්‍යවශ්‍යයි වන්නේ. මේ විදිහට මොනින් මෙහෙ කරන කෙනෙකුට පමණයි කියන්නේ අවබෝධ ගන්නට පුළුවන් අනේ ආත්ම ධර්මය ඒකකට පුළුවන් අනේ මොෝතකමට කටයුතු කරන්න කෙනෙක්. ඊළඟට මේකත් ලැබුණාට පුළුවන් විශේෂම පහනා කරන්න හැටයි අපි යොමු කරන්නේ. අත්‍යකේ දාස්වා දස්සනා පහා දස්සා මහණි දස්සන කෙරේ. ඇත්ත ඇත්තේ දැකීම තුළින් දසාපෝත නවත්වන වූ මානසිකාර දර්ශනයයි අහානිකනතු සම්මාසරණය ඕකේ සංකාරණ විදිනා අක්ෂර විදිනා මෙනෙහි කළේද දේවන්නේ මෙනෙහි කරයි මෙනෙහි කළේ දේව මෙනෙහි කරයි මොනවද මෙනෙහි නොකළේ දේව ආමන පිළිබඳ සංකල්පනාවන් බාහිර හැදී සිටින පිළිබඳ සංකල්පනාවන් අවිද්‍යාව පිළිබඳ සංකල්පනා ඒ කියන්නේ කාමාත්ම පිළිබඳව ඒක පිළිබඳව භාෂාව පිළිබඳව අවිද්‍යාව පිළිබඳ කල්පනා මේක ආකාරයේ දෘෂ්ටි සංකල්පනා බයවකට පසුගිය කියනවා මේ දේ තමයි ආකාරයේ ජීවනයේ යොක්කම් ඉස්සරහට ලාභී කියලාද ඕක

මේ විදිහට දීපත් නොකලේතු ධම්ම දීපත් කරන්නට සුදුසු නැහැ. දීපත් කලේතු ධම්ම දීපත් කරන්න ඕනේ එතකොට තමයි ඇති වෙන ආශ්‍රය ධම්ම නැති කරගන්නට පුළුවන්. උනෝපන ආශ්‍රය ධම්ම නැත මොකදවා පිළිසිටින්න පුළුවන්. මොනවද මේ කල්පනා කරේ මානසික ආවද මිනිස් ලේබදක්. තමන්ගේ සයිසයි දස්සුත් මේක මම දෙකෙන් යම් පොඩි දෙයක් ලෝක සත්‍ය මොකටද මේ සෝවාන් කියන්නේ තමන්ගේ ශරීරයේ ඇතුළත ගත්තාට පස්සේ මේක මම කියලා හිතුවට මගේ කියලා මේක ආඥාවක් කියලා හිතුවට මේක ගැහැණියක් කියන්නේ නිමිති කියලා තමයි ඒක සමේ කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි මේක කියන්නේ කොටස් පහක් රූප ගොඩක් තියෙන අරූප සංකල්පයක් මේ කියනවා සැක්වල දුක් මනහත් වේදනා වේදනා කොටක් වේදනා ස්කන්ධය. ඒවා මොකද කියනකොට බලන්න තමයි පංචස්කන්ධයේ තියෙන රූප කොටේ කියන වේදනා කොටස. ඒ වගේම තමන්ට වෙනස් ආකාර සංඥාවක් පාවිච්චි. ඒ රූප ආකාර සංඥා රූප සංඥා සත්‍යතරාගත සත්‍ය සංඥා හත්තරඥ ඒ වගේම සංගතමනා සංඥා ආවාහතරාගතා කායදෙනේ පස්සම්තරඥ මනසරයි ඒවතරඥ මුදිතා කාල හතරවෙනි මුන් පුරා අපිටාගේ තුලදී මේ පංචස්කන්ධ රූපෙට සිද්ධ රූප සංකේතන සත්‍ය සංකේතන වශයෙන් බුදුන් වහන්සේ අපේ ඉන්න සිදුවේ කොටස් හයකට කොටස් කරනවා ඒ කියන්නේ රූප පිළිබඳ හිතන්න. අත්ති පිළිබඳ හිතන්න පුළුවන්. සංස්කාර පිළිබඳ. සම්පත පිළිබඳ. කාය දැන ස්පර්ශ පිළිබඳ. මානසික දැන විඳා මොහොතේ මුචාරක පුළුවන්. රූප සංදේශ, ශබ්ද සංදේශ, ආකාර සංදේශ, සංදේශ, පොත්පත් සංදේශ, ධම්ම සංදේශ, ආදී බුදුහාමුදුරුවෝ කියවචන. මේවා පිළිබඳ දෙන්නේ ගොඩක් අපගේ පංචස්කන්ධ ලෝකයේ තියෙන මේ මම කියන මගේ කියන සත්‍යයේ තියෙන ආඥා කියන මේ කොට තුල. විඥාන කොටක් තියෙනවා. මේ බුදුවල් පහා නිමිති මම කියවට මගේ ගමේ මොකදියා කල්පනා කරන දේවල් නැහැ. මොකද මේ කියන විදිහට. අත්තන්න පාදාන කන්දාන සම්පූර්ණ දත්තකම දත්තාන ආදීන වශයෙන් ඉස්සල්ලන්නේ මනස කරවතු. මේක තමයි පංචස්කන්ධ දානය. ලෝකේ මුඛයේ වේදනාව වෙන්නේ. සංඥා වෙන්නේ, කාය සංස්කාර, ඒවායි විඥානයේ වෙන්නේ. මේක තමයි පංචස්කන්ධ සමුදය. රූපේ ඇදෙන්නේ අඥාන සංඛාර ඇතිවෙන හේතු මේවයි කියනවා හේතු නිසා අටකට බලදන්න විඥාන හේතු බලදන්න මේවයි කියනවා මේක තමයි සමුදය. පංචස්කන්ධ සමුදය. මේ පංචස්කන්ධයේ ජීවිතයේ පස්වෙනි මාතෘකාව මේ පංචස්කන්ධයේ අත්ංගනේ මේක නැති රූපේ ඇතිවෙන ධම්මේසු තිබුණා නම් මේ මොනෝනේ රූපේ අපි ආහාරක රූපය වෙනවා අනුපුන ආහාර අනුපුන ආහාර වල අපි ඇති කරන අනුපුන ආහාර විස්තරයේ රූපේ නැතිවෙනවා අපේ සිත නිසා රූපය කියන අපි බලන අපලක් වෙනවා පිළිජයක් වෙනවා සිත සංඥාන මොනහරි දකින්න කියන්නේ ආහාර කියලා මම කාලේලා නම් කරිට දකින්න ශක්තිය. සිත නිසා ඒක දැක්කේ තුනේ අපේ සාමාන්‍ය දැනීම් සමාධිතේ සිමුනිසා පහළ රූපණය කරනවා. අපිට දැනෙන්නේ ගමන්න අපිට දැනෙන්නේ සිතයි රූපණය කරනවා. මේ විදිහට අපිට ඒකක් වෙනවා. සංකීර්ණ රූපයක් ඇති වුණා නම් ඒ හේතුව නැති වෙන නිසා රූපේ නිරුද්ධයක් වේදනා ඇහැට තියෙන රූපයක් දැකලා චක්ක සම්පස්සදා වේදනාවක් ඇතිවන්න පුළුවන්. අපේ රූපයක් දැකලා චක්ක සම්පස්සදා දුක් වේදනාවක් ඇතිවන්න පුළුවන්. අවලාකාරයෙන් දුකාවිත කාරණ නැතයි. ඇහැට රූපයක් දැකලා චක්ක සම්පස්සදා වේදනාවක් ඇති වුණා නම් ඒ රූපේ නැතිව නැති වෙන චක්ක සම්පස්සදා වේදනාවක් ඇති වෙනවා. කන සබ්දයක් කියලා සෝත සම්පන්නලා වේදනා ඇතිවනම සත්‍ය නැති ගමන්න හේතු නැති ගමන්න වේදනා ඇතිවෙනවා. මේ විදිහට හේතුන්ගේ නිරෝධය හේතුන් නැති යන්නේ මේ බලධර්මයන් නැති වෙනවා කියලා මෙහෙම කරන්නේ. ඊළඟට පස්සක් සංකල්ප ඒ පස්සක් වචන වචන උපාදාන සංකල්ප පස්සාංච ආචිනවච්ච මොනේ සුපරණච්ච මනස මේ පංචස්කන්ධය තුළින් ලැබෙන ආස්වාදයේ මෙන්න මේකයි. ඔය සුළු ආස්වාදයක් පොඩ්ඩක් කියලා ඉතන ලැබෙන. මේ ආස්වාදය ඇත්තටම ලක්ෂණ කොහොමද? ඇත්තටම ලක්ෂණ කිහිපයක් දුකක් වශයෙන් දෙන්නේ. නමුත් ඒ ආස්වාදයක් මේ ආදීන මේ පංචස්කන්ධේ පවතින දේ ආදීන කොච්චර කියලා කියනවා. මේක නිසා නිසා කියන්නේ මේක දෙන්නේ ආකාර සංකේතයක් තමයි. මේවා නැති කරගෙන ඒක නැති කරගන්නේ කොහොමද මෙන්න මේක කල්පනා කරලා පංචස්කන්ධයේ පද පමණක් ඒ පංචස්කන්ධේ රූපස්කන්ධය ගත්තොත් එහෙම සතුන මහාගෝදාන සමුදයක් ගත්තා සමස්තස්කන්ධය ආදීනජිත් කරනජ පටන් නැත්නම් අනුමත කරනවා මේ අතරමා භෝජෝ විඤ්ඤාණය කටේ ආපෝදේ දුවාවේ සාරේ නැත්නම් ඉතින් කලින් දෙන්නේ නේද ඒවා සම්පූර්ණයි. ඒවා අත්දැකීම් දෙකේකට ආස්වාදේ මේකයි ආදීනවේ මේකයි ඉස්සල්ලේ මේකයි කියලා දෙන්නේ කරනවා. සම්ම පස්සයන් සම්පූර්ණ සම්මත සාධන දාන සම්මාන කරෝටි. මේ අත්ද ආයතනයි. අත්ආයතනයි. ඒ කියන්නේ ආයතන වල සමහර දේ පහළ ඇති සම්පූර්ණ ආයතන සම්පාදිතේ සෝතපාදේ සෝදාදී වගේ ආකාරනාදී ශරීරයේ මනසකේ කියන ආයතකේ කතාව වෙන. ඒක මේ ප්‍රස්තාරයේ කියන්නේ කෙනෙක්. ඇහැ රූපයේ නිමිත්තා විඥානය රූපයේ දකින්නේ පහළ වුණා නම් ඒ තුන්දෙනාගේ සිතේ තියෙන සම්පස්සේ සම්පූර්ණ පටිච්ච රූපේ දුප්පයි චක්ක විඥාන දෙනා සංගත චක්ක සම්පත. මේ පස්සේ ඉස්සම් පහලවලා ඉන්නේ නැහැ. මොනවද? ඇහැට රූපේ දෙන්නා චක්ක විඥාන නැතුනම රූප සංඥා අපේ චක්ක සංගතයක්. චක්ක සම්පතෙන් වේදනාවක්. වේදනාව නැතිනම් සමාජ සංඥාවේ මතරම රූප සංඥාවක්. ඊට පස්සේ මේකට ප්‍රේක්ෂාකාර කිසිම සංකේතයක් නැත්නම් රූප විතරේ විතර කරනවා විචාර ආධාරයේ රූපේ වෙනසෙන්සා බල නැත්නම් රූපේ පිළිබඳ සංකල්පවල ඊට දෙන්නේ නැත්නම් මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මය ආදී වශයෙන් කුසල පාක්ෂික දෙයයි අවල ආකාරයෙන් අනේ ඇහැට රූපේ දැකීම තුළින් සම්පූර්ණ සංකල්පයක් පහළ වෙනවා මේ සංකල්ප සාහිත්‍ය පිටකේ කතා කරනවා කියන සත්‍ය සම්බන්ධය මේ තමයි සෝදයේ මනස බාධාවට පස්සේ ආසිකේ අනුසෝදාවම ජීවිත ලබාපන්න මනසට මේ ධර්මවාහට පස්සේ මේ නාම දන්න මේ මේවයි නාම දන්න මේවයි දෙවන මේවයි මේවයි ආස්වාදයෙන් එකයි ආදීනෙන් එකයි සංකේතයෙන් එකයි දෙන්නේ කියලා. ඊට පස්සේ ini sama apinya, ini sama paninya, ini sama apa, ini sama, ini sama, ini sama, ini sama, ini sama, ini sama, ini sama, අයිමනින් පිළිතිර. මේ පංචස්කන්ධ ලෝකේ සාතු ආයතන නාම රූප මේවා විස්තරානි දතේට සංකමන දකින්නට ඕන කියලා ඒක පිළිගන්නේ. මේවා ඉතින් සම්මා පාද පරිසර දුක්ඛ සත්‍යමත් නිසල දතේට දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිගන්නේ. ඉතින් සම්මා පහනක් මේ දුක්ඛ සත්‍යයේ සත්‍යයේ භවසන්නාව ආසාව අවිද්‍යාව ඒවයි. මහානිකලෙත් මේ සම්මා භාවයේ සම්මා මේ සම්මතියේ මුලවලා අධ්‍යාත්මික මාර්ගයේ සම්පතේ පස්සනාවේ ඉවරයි. ඉතින් සම්මා සත්‍යිකා සම්මාගේ නිර්වාණ ධර්ම සාක්ෂාත් කරගන්න මේවා පිළිගන්න දෙනවා. මේ විදිහට නමුත් සමාජයේ සොලේවා හේතු නිසා හටගත් බලදාන ඒකට ඒක බලපෑම් කරන්න දෙනවා. ඒක බලවත් සම්පන්න විචාරක සංඛාර අධිවතෙන් නැත්නම් සම්පාදන් වෙන මෙන්න කරන්නේ මේ කියන්නේ කරන පාරමිතදල ව්‍යාප්ත වුණා ඒ නිසා විසංකාරය සංස්කාරය වෙනවා ඒ සංස්කාර පාරමිතදල ප්‍රතිසංවේදී යන්නේ මේ සත්‍යය ඥානතා නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා උපාදාන කර්ම බලයෙන් වුණා සැපත ඥානයේ වුණා සැපත සංස්කාරක වුණා මේ ආදී වශයෙන් පටිච්ච සම්පදාය සත්‍යයෙන් කරන්නේ මේ මානසිකාරයෙන් මෙන්නේ මේ කියපු කාරණයක් වගේ මම කියන්න බැහැ. ඔතිනේ තමන්ගේ පස්සට තමන්ගේ ජීවිතේ යන දැක්කේ නේද? එතකොට ඔය කිව්ව කොහොමද? මේ දක්වා. ඉතින් විලා ගන්න දෙන්නේ නාම රූප වශයෙන් නාමයක් ගන්න. නැත්නම් ධාතු පහක් වශයෙන් පටවියා මොදේ ඉුවා පරිඥා. නැත්නම් ඒවා පංචස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන. නැත්නම් ආනස්වාදී සංකාරන සෝදාජිවානාදී ජීවන පාදමනා. මෙන්න මේ විලා ගන්න සමගින් පැති කියන දෙන්නේ මේකට මෙන්න මේ දුක් මේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා මත්තා සීලකා මොනමත්තර සියලුම සංස්කාර අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන එක. සියලුම සංස්කාර දුකයි කියන එක. සියලුම සංස්කාර අනාත්මයි කියන එක. දක්ෂින සම්මේ ධර්මයන් සම්බන්ධ නිරෝධ සම්බන්ධයෙන් මනස කරවල. යමක් ශරීරයෙන් මඩගත්තා නම් ඒ දෝෂෝ නැතිවෙකොට හේතුන් මඩගත් ඔක්කොම ධර්ම නිරුද්ධ වෙනවා කියන්නේ ඒක ඉතාල කියන්නේ තමයි. එතකොට මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතනවා. ඒක යොමුසමයි කාර්යක්‍රම අපිට දෙකේවා. මේ ආකාරයෙන් මෙහෙ කරේ. ඒක මෙහෙ කරලා වැටගත්ම කරුණු දෙකක් ඊළඟට කියන්නේ. ඉතින් දුක්ඛං අනිත්‍යං දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධෝ දුක්ඛ නිරෝධං උපටිපදාති මනසරෝති මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඒ තමයි දුක්ඛ සමුදය සත්‍ය ඒ තමයි දුක්ඛ නිරෝධ සත්‍ය මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍ය පටිපදාති සත්‍ය කියන එක කියන්නේ මේ ධර්ම ආසව මේ ධර්ම තමයි ආශ්‍රය අපේ කාමස්වභාවය ඒ සත්‍යය ඉමේදම් ආසවා අනාසර සමුදය අනාසර යෝතු අනාසර යෝතී කටබලා මේ තමයි ආත්ම විනාශය ඇතිවෙන්නේ හේතුව මේ ආත්මය සුද්ධ මේ ආත්මය සුද්ධ වෙන්නේ මාර්ගය මේක තමයි ආත්මයන්ගේ ආස්ථානය මේක තමයි ආත්මයන්ගේ ආධිනය මේක තමයි ආත්මයන්ගේ ඉස්සරහේ මොකද කියලා ඇත්තටම කරලා ඉතින් මේ සිතුවන්නේ. එතකොට මේක දුකක් කියලා දුක් සත්‍යය කියලා හඳුන් ගන්න පුරුදු වෙනවා. මොකද මේක දන්නා දුක් සත්‍යය කියන්නේ ජාති දුක්ඛ ජරා දුක්ඛ ආදී වශයෙන් අනන්ත වාක්‍යය ආදී ඉවරයි. සාකච්ඡා කරන්නේ දැන්. ඉතින්සා කියන දුක දුක දුක කියන ලෝකෙ තමයි අවබෝධ කරගන්නේ. මේක පංචස්කන්ධ ලෝකෙ උපයසා කල්ම දුක තමයි. කියන මහා කපුරේ වගේ. මහා වදකේ වගේ. තමන්ට නිදාකාර දුක් දෙනවා, ගැස් දෙනවා, පීඩා කරනවා, හලක පවනවා, දුකින් දුකටම පස්සන. ඒන්න එන්න මේ ශරීරයේ තියෙන දුක තව තවත් වැඩි කරන දෙනවා විනා වාර්තයක් යනට තවත් වෙනවා දුකේ ඇතිවීමක් පවතනවා. අපි මේ ජීවිතයේ දුක් පිළිබඳව ජීවිතයේ ඉරියව් මාර්ගාන කන්සේ කොටේ හදිස්සිය පරිච්ඡේදය නාන්නේ ඕකෝ දේවතාවේ දුක නැති කරන්නේ. මේ දුක නැති කරන්නේ ඔක්කොම දේවල් කරන්නේ. ඒක නිසා මේ ශරීරයේ මහා විශාල දුක මොලේ සංඛාර රෝගයෙන් වෙනා ස්වභාවයට පත් වෙනවා මානසික පත් වෙන විදිහ දුක් වෙනවා කායික දුක් වෙනවා මානසික වශයෙන් දුක් වෙනවා මේක පුරි ආකාරයෙන් පරිහරණය කරලා අපිට සැලසීමක් සදාචාරයක් නෙවෙයි කියන අවබෝධය මේකට ප්‍රශ්නයක් අපිට පදෙනවා. මේක පදෙනවා. අපිට ඕනේක පවාගෙන යන පදයක්. වැඩි කෙනෙක් කිව්වොත් ඔතනදී තීරණයක් පවාගෙන යන පදයක්. මේකේ ඉල්ලන දේක පවාගෙන යන පදයක්. දුක. මේ ශරීරයේ ඉඳමුන්නලා බැහැ. ඉඳපිට බැහැ. ඒවත් දුක. ඉඳපිට බැහැ දුක. අපිට අපි ඇත්තටම කුසලතාව කියන තීරණය ගන්නවා. ඒවන්තයෙන්ම දුකක්ම ලබා දෙන මේ ශරීර ලෝකයේ මේ පංචස්කන්ධ ලෝකයේ ඒක සැපක් සැපක් කියලා හිතනවා මෙතන තියෙන අවිද්‍යාව. ඒක නිසා ඒක මහා දුක්ඛ සත්‍ය කියලා. සංකීර්ණ පංචපාදානස්කන්ධ සුඛාය බුදුහාම දක්වලා තියෙනවා. සකීර්ණ කියනවා මේ පංචපාදානස්කන්ධයේ සැපත්ම ඒකමාන්තික දුකයි දුකයි දුකයි කියලා අවබෝධ කරගන්න. ඒක මෙන්න ඒක. මේ අගේ රූප ස්කන්ධය දුක වේදනා ස්කන්ධය වේදනා සැප වේදනා මොහොතේ කියනවා දෙයක් සංකාරෝ කියනවා මට ඒක තියෙනවා මේ සැප වේදනා කියන දෙයක් තියෙනවා ඔක සුඛයි කියනවා මේක මොකටද මේක කියන්නේ ඒ මිනිස්සු නඩත්කම නිසා කියන වචනේ සුත්‍රජාතනාන්ගේ දෙන ලක්ෂණ යම් යම් පරිදෙපතෝ ආහූ සදරියා උපතෝ පිළු අනිත්‍ය සැපයි සැපයි කියන කාරණා ආර්යයෝ ආර්ය භාවයේ පස්සෝ අය දුකයි දුකයි කියලා දැනගන්න. ඒක නම් කිසි කෙනෙක් මේවට ප්‍රයත්න කරලා කියන්නේ ආර්ය භාවයේ පස්සේ පොන්නේ නෙවෙයි. ඒ කර්මයේ තියෙන අනුකූල. මේක දැක්ක වේදනාවක් පවතියි කියලා තේරුම් ගන්න. කොහොමද දුකයි කියලා තේරුම් ගන්න. සැප වේදනාවක් ඇති වුණාට පස්සේ ඇති වෙන ඉස්සල්ලා ඒක ඇති කරගන්න නොයේ දේවල් අපි හොය හොයා කටයුතු කරනවා. එකම්ද සැප වේදනාවක් මේ නිරායාස පහළ එකක් නෙවෙයි. ඒ මොලේකම මහත්. ඇත්තටම සැප වේදනා ඉතින් නැත්නම් විපස්සනා ඒකම මහත්. මේ සංවේදනට ආදාන නිසා ඒවට දැනීම නිසා ඒවට ඇදීම නිසා ඒකාකාර භාවයේ දෙකේද අන්තරේ ජාතු ලබන්න ජාතු ලබන්න විහාරු ලබන්න මේ සංවේදනා ඇදීම නිසා බින්දරෝග දැනදම අපායතර දැනම මේ අනන්ත ප්‍රමාණ සාදු දෙන්න මේ සංවේදනා දුක්පතේ වෙනුගත් මාත්‍රේ සකප්පතේ වෙනුගත් මාත්‍රේ අපි ඒකාත්මක දුක් ඒක ඊට අමතරව ධම්මික මොකද හිතට සමාධියක් තියෙනවා ධ්‍යානය යන්න පුළුවන් මොන සමාධිය යන්න පුළුවන් නැත්නම් භාවිතිකයේ අනුපාතී දෝමතිය තමයි ඉදහස් කියලා ඒ ඉදහස් දෙකේ බලනකොට පේන දර්ශනා කියලා ඉතින් එකක් ඇති වෙනකොට හිත ඕලාරිකලා පුරෝදේලා බලලා ඉතින් පීඩන දුකට අර සමාජයේ ඉන්නකම දුකමින් වෙන සැකලෙච්චනාකම ගැන ආර්ථික සම්පූර්ණයක් ගැන ඉස්සෝත් එහෙම හිත දුකක් මනාකාරයෙන් තේරුම් ගන්නට පුළුවන්. විහාරයේ ඉඳගෙන අර සමාජ සැකලිත පරිදි ප්‍රාප්තයෙන් ඉස්සෝත් එහෙම ඒ ධ්‍යානයේ ඇතුළේ ධ්‍යාන දෙකේ සිට උනාට දුක් භාවයේ පස්සනාකාරයෙන් තේරුම් ගන්නට පුළුවන්. මේවා ආධිලෝ ඒවා කියන දුක් ඒ දීපස්කලේ කියන්නේ ඒ කාලේ මනෝදස්ක මෙතන සපයි සපයි සපයි කියලා කතා. ඒ නිසා සප වේදනාව සුඛක් වශයෙන් නැතිකේ ඔක්කොම දේවල්. සබ්බේ සංසාරා දුක්ඛා පුනෝසවදා නීමේ සියලුම සංස්කාර පවතින අනුපාදන සංස්කාර ඔක්කොම දුක කියලා මෙතන කියන්නේ. ඊළඟට දුක්ඛ සමුදය සත්‍යය ගැන කියනවා. අනිත් දුක්ඛ සමුදය මේ ඇතිවම ඇරපොත් දෙන්න එනිකේ නිවිදේ පස්ස ජීවිතය අරගෙන දුක දෙන්නේ දුක් වෙන්නේ මේ පණිවිඩ කියන මේක රැඳුනට පස්සේ මේ ශරීරයේ ඇතුළේ යථා දුක් තියෙනවා ඒ දුක් එකක්වත් නැහැ කියලා කියන්නේ ඒක තමයි දැන් සංස අසුභය දාසකරාගේ දුක් දෙදෙන දුක් මාගේ සම්ප්‍රයෝග දුක් මොනිකාය දුක් මොනිකාය දුක් කියන්නේ මේ ඔක්කොම දුක් දෙන්නේ මරණයන් විතරයි නිවන් කියන්නේ ඔබගේ දුක තමයි මරණයට පස්සේ මල සැක ඇක්කුවත් එකයි පිටුවත් එකයි පිටුවත් එකයි මේ මල කන්න දුකක් නැහැ දැන් ඔබට හැදෙන්නේ නැහැ අර ඉතින් එකක් තමයි තියෙන්නේ සාසු වයපදෙන්නේ එතකොට මේ දුක පවතින හේතුව ජීවිතයේ පැවැත්මයි. දුක් සම්පේ. ජීවිතයේ පැවැත්ම තියෙනවා දුක එතන තියෙනවා. අපි මේ ජීවිතයේ පැවැත්මට දෙකක් ආශා කළා නම් ආශා කළේ මේ දුක ලබා දෙන හේතුවට ඒක නම් හේතුනේ දැල්ලේ පුදුමක්. ඒතකොට ජීවිතයේ පැවැත්ම ඉතාම සිදුනාදී. ආත්මිකව අධික්ෂමපන්න ජීවිතයක් නැතුව සිදුවෙච්ච දෙයක් නෙවෙයි. මේක ඇත්තටම මොනවද මේක කියලා බලනකොට අපිට පේන්න ඕනේ අපි මොකද ඉස්සල්ලාම අපි සාහිත්‍ය උපකරණ අපසට ඉස්සලා පිළිසිල ගත්තරින් තමයි මේ ශරීරේ පොඩු ඇතිවල මෙතක් ඉඳක් බලන. මෙතන තියෙනවා මරණකම් දුක් පිළිඳින සිදුවක්. මනසට අමෞපසට ආවේ පිළිසිල ගත්තේ කන්නේ. මේ ආත්මය මරණලා අපේ සිතවත්තමට ඕනකමට අල්ලගත්තා. මනුෂ්‍ය සංගලෝකයේ සිත් ලෝකයේ ඇදෙන්න ඕන කියලා කියලා ඒක මම මතක කියලා හිතුවා අවසන් කිව්වත් එන්න ඕනේ කියලා අපේ ගාමිණා විශේෂයෙන්ම දුක් ගැන අවබෝධයක් දාතිබුන්නේ නැහැ ඒකම දුකක් කියලා පොදුනේම දුකක් කියලා දන්නේ මේක නැතිකම තමයි නැතිවීමම තමයි කියලා දන්නේ දුක්ඛ නිරෝධය කියන්නේ ඔක්කොම නිවියම් කියලා දන්නේ ඔය සදක්කම මූලකම ඉඳලා තිබුණ නිසා අනුමෝදේ කම්මන සංඛාරම් ඇල්ලුව ඒකේ ප්‍රතිපාදකපතේ අපේ ප්‍රතිසන්දේ ඥානයේ කියන අවබෝධ වෙනම තිබුණා එදා මේ මූලකම නිසා තමයි සංඛාරම් වෙන්නේ ඒ මූලකම නිසා තමයි සම්මානිය කියලාගත්තේ ඒ මූලකම නිසා තමයි මේ දුක කියලා නොතේරුනේ මේ මූලකම නිසා තමයි තමයි තේරුනේ එහෙම නැත්නම් ඇති යම්යි උපන්දට දෙන්නේ දුක් නිරෝධය දක්වන මූලකම මේ විදිහට මූලිකම තමයි සම්පූර්ණම දුක්ඛ සම්පේතය. ඒ මූලිකම තමයි ආස්තක ආස්තෝඩ මොනමන සනාතකන්නේ. දුක්ඛ සම්පේතය කියලා කියන්නේ ආස්තකෙත් කියන්නේ අවිද්‍යාව පිටතිය ප්‍රේතා. මේ විදිහට කුලමයි දුක්ඛ සම්පේතය කියලා තමයි අවබෝධ කරගන්න ඕනේ, සිහිපත් කරන්න ඕනේ, සමාධිය අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාවේ සත්‍යය. දුක නැතිවීමේ මාර්ගය. එතකොට මේ සංකේතයේ අනිත්‍ය කියනකම් මේ දුක තියෙනවා. මරුණට පස්සේ දුක නැත්නම් නැති වෙනවා නම් මේ ශරීරයේ අතුරු කරන පෞද්ගල දුක සම්පූර්ණයෙන්ම නිදේ වෙනවා. නැමෙත උපදිනේ නැත්නම් මේක දෙන්න දුක කියලා. එතකොට දුක කියලා කියන්නේ මාර්ගය නැවත ඉපදීම නැතිකම නිසා. එලෙකම නෑ. එන්න කවරයකටම වාද. දුක නැති කරන්න බැහැ. අදාපාත් වශයෙන් ඉස්තර වශයෙන් කිසිතරකට අපමාන නිරෝපන් දුක. ආමන්ත්‍රණ සම්පූර්ණ ලක්ෂණ එකට කාමයේ තුලවත් ඇතිවෙන්නේ නිරව සීස වශයෙන් නිරත කරන්න පුළුවන්. ඒකයි මේ කොටේ තියෙන මතකය. නැවත උපදින්නේ කරන අපරිතිය. එතකොට දුකට උපදින්නේ නැති කිරීම තමයි දුක් නිරෝධ ලක්ෂණය. පටලවාගෙන සත්‍ය වශයෙන් ඒක සම්පූර්ණ කරන දෙයක්. ඔය අපට්ටෝ නැතිවෙන්නේ සිදුවන දෙයක් නෙවෙයි. ඒක දෙන්නේ ඒ පලස්සත් සිදුවන ඒක කියලා. ඒක ඒ දෙයක් තියෙන තාක්කල් ඉපදෙනවා හැරෙනවා. ඉපදෙනවා හැරෙනවා. ඒක ඉතින් කරන්නේ. ඉපදෙන එකට සිංහලයි කරන්නේ තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ ආර්ය සාමාන්‍යය. සම්මාදිට්ඨිය ආදී වශයෙන් දැක්වේ. ඒ සම්මාදිට්ඨිය එක කොටසක් තමයි කරන්නේ. යෝනිසෝ මනසකාරයෙන් වශයෙන් පෙන්වන්නේ නුවණින් මෙහි කරන්නේ. දුක නැතිවීමේ මාර්ගය තමයි. මේක මෙහෙම කරනවා නම් ඒක මෙහෙම කරනකොට රූපයේ තිබුණ අවිචාර ධර්ම නැති වෙනවා. ඒක මාර්ග ධර්ම ප්‍රමාණය වෙනවා. සම්පූර්ණයෙන් අධ්‍ය සාස්ත්‍රාන් කරන සීතු මාර්ගයේ සුදුසු සුදුසු බයරේ ඒක අන්තේ ධර්මයක් සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊළඟට කියන කාරණා භාවනා ජීවනයේදී අනිත්‍යයේදී කියන්නේ මෙතන විවිධ ආයතන බම්බදී මානීයයන් සකදනා ප්‍රයෝජනක් දෙකේ නාමිකපතන වාස්තකා ඒ නිසා ඒක අපිට ගන්නට මොන නැහැ. ඒක කවුරුත් අහන්න දෙන්නේ. ඉන්නේ ධම්මා ආසව අනන්ත සම්දේව අනන්ත නෝනෝ අනන්ත නෝන ධම්මේ කටදාති සත්‍යකෝ සම්පදානාති ඉන්නේ ධර්මයේ ආශ්‍රය මේ ආශ්‍රය සම්දේය මේ ආශ්‍රය නෝදේ ඥාන නෝද ධම්මේ කටදාති කියන හැම දඩමන කාමසාවිතං විමුක්තිය බවාසාවිතං විමුක්තිය අවිද්‍යාවාවිතං විමුක්තිය විමුක්තිය විරුද්ධ මේකේ පදමානයේ කියන ආදාසිය සම්බ්‍රාහ්මචර්යය පදම් කරගෙන ආප්‍රමිතතාවදී උපදාන මේ ආත්මයේ විනාශයන්නේ හේතුවේ විනාශෝදේ මේ ආත්මෝදගාමී පරිකලාව කියලා අපි විතරම කෙනෙක් අවබෝධ කරගන්න ඕකේ සුදුසුකම කාමාශ්‍රයන්ගෙන් මිදෙනවා. කාමාශ්‍රයන් ඉස්සන් විමුක්තිය බවාශ්‍රයන්ගෙන් මිදෙනවා. අවිද්‍යාශ්‍රයන්ගෙන් මිදෙනවා. මිදුණට පස්සේ මිදුණ නිවන ඥානය ලැබෙනවා. රහතුගෙන් මේ පහසුනාට පස්සේ ඥානය ලැබෙනවා. සෑම කෙනෙකුටම මේ කුසල සිතාන් මේ විමුක්තිය විමුක්තිය විමුක්තිය කියන්නේ එතකොට ධාතිය තේරුණා මේක බල ගන්න දෙයක් මරණය පස්සේ මම කොහොමද කියලා කියලා යාත්‍රා දෙන්න පුළුවන්. දැන් නාස්ත ධර්මනා කියවා ආමාත්‍ර බවාත්‍ර හරිදාස්තර කියනවා. ආමාත්‍ර මේක තමයි ඉස්සර කළා තමයි ආමාත්‍ර කියන්නේ. ඒකයි කියන්නේ ආමාත්‍ර සම්දේ. ඉන්නේ ආමාත්‍ර සම්දේ.

ඒ විශේෂයෙන්ම මේ පස්සේ සාමයේ කියන කප්පිට දීපත් වීම නෙමෙයි අවශ්‍ය වන්නේ. සමන්ගේ සංකල්පය සමාජම අවබෝධයකදී. සමාජයේ ඇතිවෙන මේ හේතුවෙන් දක්වකොට සමාජයේ දෙන්න ඕන මේක අන්තිසියක් නිසා නෙවෙයි ඇතුලේ මෙතන තියෙනවා දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපස්සාය. දුක්ඛ සැප කියන්නේ වස්තු විපරීත සංඥාව සමාගයේ සිට තුළ තිබෙන දුක සැපක් කැරගත්තු විපරීත සංඥා සමාගයේ සිට දැනෙන්නේ තුනන් මේ විපරීත සංඥා ඇතිවෙන අවිද්‍යාව විශ්වන දක්වන සමාගයේ සිට තුළ තිබෙන ඒක දැන් කලින් සාමාජයක් මේ සම්මේලනයේ යොමුකක් වෙන ඉපත් ලබනවා ඒ ඉපත් කරනකොට භවනා කරන්නේම කරන්නේ කරන්නේ බලන්න ඒ ආශ්‍රය තුළින් ගම්මිය තුළින් දැක විඳින්නට ගියාට යන්නට ප්‍රථමයෙන් කොයි තරම් දුක ඉඳ ප්‍රබින්නද ඒක නිසා ඊට පස්ව කොයි තරම් දුකක් ඉඳද මේ කාමයන්ට ඇලෙන්න ගැටීම නිසා සංසාරය පුරා කොයිතරම් අපාරෝපණ දෙන්නද ප්‍රේත ලෝකවල කොච්චර කාලයක් ගත කළාද ඒ සංගත වුණාද කොච්චර වාර ගන්නද මනුස්ස ලෝකයේ කොයිතරම් දුක් ගැට මෙතන ඉඳගෙන දෙනවද ඊට වඩා සමාන ගැටීම් දෙකක් තිබෙනවා තමන්ගේ සිත සමාධිපත්ති රාමට්ටම පවතින ආකාරයෙන් සම්පූර්ණයෙන්ම ජීවන සංඥාවෙන් සිත සම්පූර්ණයෙන්ම සතන්තවදී නිස්කම්මන වශයෙන් යටපත් වෙනවා. සමුදේ වශයෙන් නෝ. සමන්තේ විසාර සැනසීමක් සාන්තියක් සුවයක් ඒකෙන් තමයි සිත තුළ තියෙන්නේ. අර ආර්ථික හිමිලක් ඇති කර ගන්නකොටම සාමාන්‍යව දෙකක් ඇති කර ගන්නකොට එකද මහා දුකක්. මේ දුකද සපක්කේ සපක්කේ කියලා මොඩකට ගන්නවා. දුවාලයක් කියන්නේ දුවාලේ සහ සපය සපය කියන්නේ සෝවාන් සංකීර්ණාට පස්සේ මුලින්ම හැදෙන කාරකාල සැපයි සැපයි කියන්නේ දුක දුකයි කියනවා. ඒ සමානම දෙන්නේ දුක සෝවාන් නිවනකොට සමානකොට දුක තමයි. සෝවාන් කියනවා. නමුත් සෝවාන් නිවනසා සමානට තකපවතිනා යයි. මේ අවස්ථාවේ තමන්ට තේරෙනවා සෝවාන් සුවේලා කියන නිසා මේ කැටි නැත්නම් සමානකට දුකක්. ඒ කාන්තයෙන්ම මේ දුක සැපක් කියන වැරදි සංඥාවේ පැටලෙච්ච අවිද්‍යාව බින්නතනයි කියලා මුලින්ම හිතගන්න. ඒ කාම අත්දැකීම් කියන යක්ෂය ආස්වාදයක් සතුටක් දැනෙන්න දෙන්නේ නැහැ. ඒක මේ පුත්තජ ලෝකෙම මනස තුනයි යම් පරිසරකෝ ආපු සත්‍යය සම්පතෝ විදු කියලා. මානසික නෝදු සැපයි සැපයි කියන එක ආයෝ දුකයි දුකයි කියලා. මේක සැපයි සැපයි කියන කාම කාම ප්‍රේතන හැදෙන ස්කාර් වාදයේ වශයෙන්ම ජීවිතයේ සිටින අවබෝධයකට එතන තිබුණේ දුක නමුත් මේ දුක සැපක් වශයෙන් පෙන්නපු මුලාව තමයි එතන තිබුණ ආකාරයකට තිබුණේ හේතුව. අන්න ඒක දෙවොන්පත්. එතකොට මේක ආදී වෙනවා. ප්‍රත්‍යානාදී මොකද සැප දුක වශයෙන් වෙන් කරලා මොලක්. ඒ අතරේ මේ ආස්වාදයේ ඉස්සරහ නැතිනම් අනිත්‍යයි. ඒ ආස්වාදයෙන් දුක් ලබා දෙන ඒක කොහොමද? අනිත් එක වැට ගන්න කාරණා මේ ආස්වාදයේ දීකා. තමන්ගේ සිත තුළ සත්‍යාස්වාදයක් ඇති වුණා, සත්‍යාස්වාදය නැති වුණා. විදක්කේ ඉතිවක් තිබුණා. විදීම ඇති වුණා, බෑ වුණා, නැති වුණා. ඉතින් මම නිසා මගේ අක්කාදී කියලා දැනදී කියන ග්‍රහණය කරන තාක්කල් මේක සැපක් සැපක් කියලා ඉන්නේ නැගදී අක්කල්සේ පිටා කියන තාක්කල් මේක දුකක් වශයෙන් පිළිගන්නේ අවබෝධ ගන්න බැහැ. ඊයේ සමාජයේ තේරෙන්නේ නැහැ. අම්මගේ කතා කරන්නේ. ඒකෙන් නම් ඒක නයි ඒ ආකාරයෙන් තමයි තේරුමට ආකාරයක් කියන්නේ පරිණාමපත් නූලකින් කියන්නේ ඇල්ලක බැඳීම නැත්තදම ඇති කරන්නේ සම්දකාරී ඇති කරන්නේ මම නිදාන්නේ දැන් අපි හිතමු කල්පනා කරලා කන්දක්වත් දැක්කම අපි මහාන්තාවක් උත්සවයකට කන්නේ කන්දාවයි දැකලා නොයේ ආකාරයෙන් වාසිතිය කියලා ඉතින් තේරුම් තේරුම් සිද්ධිවිදි ඔය ආකාරයෙන් ගැටෙන්න ඒක තමයි මේ ආසාවක් අපි අදින් කරන්නේ ඉතින් ඇතිවෙත් ඇතුළු ඔක්කොම දුක් නෑ වස්තු. සඳරා ගන්නවා. එහෙනම් මේ පැහැදිලිව තේරුම් ගන්න මේක තමයි සම්මාස්ත්‍රය මේක තමයි ආස්ත්‍රය සම්දේ නිරෝධේ ආස්ත්‍ර නිරෝධය කියලා අපිට දකින්න පුළුවන් ආස්ත්‍ර නිරෝධය. මොකද දැන් මේ කියලා දකිනකොට අපේ සම්මාස්ත්‍රය පිළිබඳ තියෙන හැකියම සම්පූර්ණ නිරුද්ධය අපිට හිමිකරපත් වෙනවා. එතකොට තේරෙනවා මේක කියන්නේ සංකේත රාගය අනුඥානත් සංස්කන්ධයන් මත අයින් කරනවා කියලා ඉතින් අයින් වෙනකොට තමයි සංස්කන්ධයේ දහස් වෙනවා. අනාගතයේ කියනකොට රාහතෙන් තියෙනවා. රාහතෙන් කියන පාත්‍රයේ ඉඳ ගන්න ඕනේ අවිද්‍යාව පිළිච්ච ගන්න ඕනේ. ඒක නිසා ගන්න දෙන්නේ නැහැ. මරණය පස්සේ තවත් උපදින්න ඕන මිනිස් ජීවත් වෙන්නේ එහෙම. මිනිස් අපේ බවක් තියෙනවා. දැන් මම කියන දේ පොල් කවුරුත් කියන්නේ. කවුරුත් කියන හතරු තුන. එතකොට මේ බාහිර ජීවිතයේ ආස්තාව මොකක්ද කියලා තමයි මේ ආස්තවේ බවක් කරේ තමයි සම්පූර්ණේ මොකක්ද දුක්ඛේ අඥාන චක්‍රාර්ථ පිළිබඳව කියන නොදක්කන දුක ගැන දන්නේ මොකක්ද චිත්ත තුළ ප්‍රයාස වෙන්නේ ඒ කියන්නේ සංසාරයේ පවතින දුක්ඛම දුක කොයි ලෝකේ කොතන මේ නාමයෙන් කරනත් කොයි ලෝකේ කොතන මේ රූපදානයෙන් කරනත් ඒක මහ දුකට බාර දුක ප්‍රේත පීඩාවක් විපාක කරන්නේ මේකෙන් නිවිලා කිය තනමයි සාන්ත නිවිච්ච තනමයි ප්‍රණීත. එතනමයි උතුම්. එතනමයි උත්පතේ දුර අපහසුනවා කියලා සම්පූර්ණ ප්‍රතිදේ දේශනා කරනවා. ඒක බලනකොට මේ ලෝකේ කුණිතනක පොතනේ පොතක් එතන තියෙනවා. මේ දුක්ඛ සංඥා නිසා අපලෝකෙ ඉන්න ලෝකෙ උපදින බක්ලෝකෙ උපදින ආත්මික උපදින මේක උපදින ප්‍රාප්තිය ආකාරයක් ඒක. අනිත් දෙකේ සංකේතේ නම් සංකේතේ නම් ආත්මයක් කියනවා වැරදි දෙකේ කියනවා. පහත් දෙකක් අපි මානේ මම විවිධ හැදීම කියනවා. සක්කායිකේ සෝදාකාරතා මනස දකින්නකොට සෝවාන් වෙන නැහැ කියලා. අපි මානේ මම දෙන්නේ මම කියලා දෙන්නේ කියනවා කියන්නේ මමත් මානසික කන ලැබෙන සිතිම බව කියන සත්‍යය ඒක නිසා සිතුනක් කරනවා. ඉතින් සමහරවිට මේ පිටතට තියෙන මේ ජීවිතක පහා මොඩකම කුලින් ලෝකේ කොතනකද බක්මේ තුනක් මානෙ තුනක් ආයෙම මේ කතා කරන උත්තරවාදී කතාවක් කියන එතෙන් කියන්නේ නාම ධර්මයක් සහ රූප ධර්මයක් මේ නාම රූප ධර්ම එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙයි දුක්වල මත ක්‍රියාත්මක සම්පතය මේ නාම රූප පවතින තාක්කල් දුක ඉස්සපස්නවා දුක නිරුද්ධ වෙනවා මේ නාම රූප සම්පූර්ණයෙන්ම බලනක් නිවනසේ මුලින්මයි බුදුනත් මේ නිවැරදිවම පස්සේ බුදුනත් නිවැරදිවම රහත් කරගන්නවා එතකන් දුක ඒ දැක්කේ නෝපා නැත්තම් දුක ඉලවරනවා ඒක අපිට අවබෝධ වෙනවා මේ ලෝකේ මේ කාමලෝක රූපලෝක අරූපලෝක නෙවෙයි මුළු විශ්වයම හැදගත්තු මේකේ කොතනද යන්නට කැමැත්ත ඇතිවන්නේ මේකේ කොතනද තියෙනද දැනුනිකත්වයක් අපේ තාක්ෂණීයමක් ඇතිවන්නේ මේ කාමයේ කොතන කියන දුක තියෙන්නේ එතනම තේනවා කොතන ඉදුණා කොයි ගාක්‍යම සම්ම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ ඉන්නා සංස්කාර දුක සංස්කාර අල්ලගෙන මම යනවත් ඒක මම කියලා මගේ කියලා හිතාගෙන ඒ අවිද්‍යාව දකින්නේ ප්‍රඥාවේ ඒ ප්‍රඥාව අත පහළ වෙනකොටම බව අපේ අවිද්‍යාවත් අවිද්‍යාව කියන මාතෘකාව ප්‍රකාශ කළා සත්‍යක් සත්‍යෙන් නැත්නම් ඇයි මේක යහන් පදාක පදාකන්න තෝරන අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියන හැඟීමට අත්මයි යම් කෙනෙක්ගේ සිතතර අභිමානයේ නිරන ඔහුගේ සිතතර අවිද්‍යාව වෙනවා යම් කෙනෙකුගේ සිතතර අවිද්‍යාව නිරන ඔහුගේ සිතතර අභිමානයේ නිරන වෙන්නේ නැහැ එතකොට මෙතනදී තමන්ගේ අවිද්‍යාව මේකයි කියලා දකිනවා අවිද්‍යාව සමුදේ මේකයි කියලා දකිනවා අවිද්‍යාව ඇතිවෙන්නේ පස්සේ මුදක්කම ඇයි මුදක්කම කොහොමද මේ මුදක්කම ඇතිවෙන්නේ මොකක්ද අවිද්‍යාව කියන්නේ කාමක අවිද්‍යාව කාමක අවිද්‍යාව භවස්ත්‍ය අවිද්‍යාව භවස්ත්‍ය අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව මේ අත්දැකීම තුනම දෘෂ්ටි කෝණ තුනෙක එකම හේතුවකට යොමු කරන ලක්ෂණයයි. දැන් පැතිකොලකින් තමයි අදවල දෙදෙනා ලක්ෂණලා මේ කාමයේ අවිද්‍යාව වෙනවා විද්‍යාව මහත්තරක් දැක්කත් නැත්නම් අවිද්‍යාව ප්‍රේතම් කරන්නේ අවිද්‍යාව නැතිනම් හේතුව ආත්ම සංකය අවිද්‍යාව සංකයන කරනවා වගේ අර ආත්මයේ ඇතිවීම අවිද්‍යාව නැතිනම් හේතුව මේක පස්සට ගොඩක් වෙනස් කරන්නේ ඉතත් ඒ අත්හත්ම වෙනස් කරනවා කියන එක තමයි. අපි මේ පාඩම වශයෙන් අපි කතා කරමු. එතකොට මේ මේ අවිද්‍යාව ජීවිත උදු සංස්කාරය. ඉතින් තිබුණේ කවුරුවත් නැති කරපු දෙයක් තමයි මම නොදත් සම්බන්ධ ලැබුණා. මේක නාම සංඛාර ධර්මය. අවිද්‍යාව ධර්ම ප්‍රඥාව ඒකම. ඒ ප්‍රඥාව සංස්කාර ධර්මය. අවිද්‍යාව සංස්කාරය ප්‍රඥාව සංස්කාරය. ඒ ඔය මොනවද පාදක කරන්නේ මොනවද අදහන්නේ මොනවද අපේ ගන්නේ මුක්ත සුඛ අනිත්‍ය අනාත්මයි කියනකොට අවිචාරයේ නිරන්තර නම් එතකොට තේරෙනවා තමන්ටම ආත්මස්වා ප්‍රතිස්ථාන දෙන්නේ භාවාස්වා ප්‍රතිස්ථාන දෙන්නේ අවිචාරස්වා ප්‍රතිස්ථාන දෙන්නේ පාපස්වාගේ මගේ දෙන්නක් ආත්මයක් මේකද විදුනාගේ අවිචාරයෙන් දෙන්නේ නැහැ කියලා ඒකට විතරක් පස්සේ විමුක්තක් විමුක්තනේ කියන පදයන්ගේ විමුක්තකනාට විසාස්මාර්ගය දැකගන්නවා. ඒ දැකගත් කෙනා විමුක්තකතා පිටසිතක් දාස්මක සංකම්පදිතක් අපරිදස්ස අපරිදස්ස පරිණතිය පරිණතිය අපරිදස්ස පරිණතිය ඒ කියන්නේ ඒ මුතුණක් පස්සේ සාමර භාවයේ පසු අකුප්පා හේතෝ මුත්‍යයෙන් කිසිය සාපාත් කරන සහන් ප්‍රහසෝ කෙනෙක් වේදේ සාමාන්‍ය දරෝගෙන් දැරේ ඒ මුත්‍යයෙන් අකුප්පා විමස්සතා සංගේ සාවදාන එරත්තේ නැතරේ ඒකට දුකක් නැහැ හයකට දැනකට මත්කෙදේ ඔබ දැනගන්න සම්පතක් ගන්න ඒකට මොකක්ද දුකක් නැහැ සිතක් සංස්කෘතික ඒක නිකන් ප්‍රේම සංස්කෘතික ස්වභාවයේ සංස්කෘතිය පස්සෝ තත්ත්වයක්. ඒ සංස්කෘතික වර්ගයේ සිතක් සංස්කෘතික වර්ගයක අපිට කිසිම ජීවීම සම්ප්‍රදායක් දෙන්නේ මොකක්ද දැන් දැන් දැන් මම නේ මම කියන්න කතාවක් කරනවා අපරිදන්නම් සත්‍යත්තම් නිදෙන පරිපායතු කුංකායේ පාස්සත්තරන්නේ කොටලා මේ මොහොතේ සුසුමි කියනද සීතුම කෙලෙස් පෙරණිය පරිපාපදී නිවා මෙන්න මේ විදිහට ආගමනයන් තේකීම තුළින් මේ මුක්තන කරන මාර්ගපතේ පවා අවබෝධය කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන සම්පූර්ණ මාර්ග ධර්ම තේකීම තුළින් එතකොට මේ දක්වා කියපු කරුණ සාපේක්ෂ කියන එකක් තමයි අපිට කියන්න මේ දෙයක් ගන්නවා. අපේ කියන්නේ අපේ කියන්නේ මොනවද? සම්පූර්ණ දෙවියන් දෙවියන් දෙවියන් කරලා මොනවද ඒක සාමාන්‍ය ප්‍රමාණයක්. එයා දෙකක් වෙන දිහකෝ සම්මාන වෙන එනවා කොටසක් තියෙනවා. බාස්තවිජාත සාපේක්ෂ මේක නිතරම නිතරම මානසික වලදී ඇත්ත ඇතිසින් දක්නා කොහොමද යෝනිසෝමනිකාර මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම සංවාදය ඒකත් තමයි ඔය ආස්වාදන්න දැක්කෙන්නට එකිනෙදා ජීවිතයේ ඇතිවන ආස්වාදන් සාර්ථකව වශයෙන් යටපත් කරලා සිත මුදා සිත පිළිබඳ කරගත ආකාර පහ. මේ පහ ජීවිතයේ කරගන්න කියලා කියනවා. මොනවද සංවරව ඇහැ කන දෙන්න තියෙනවා. ලෝකෙට දෙන්න පුළුවන් සංවරය සංවරය විචාරම කරනවා. ඉතින් සංකේ පොතේ ඉතින් ඒකට ඔබට ඇති දෙයක් වෙනවා. ඒ කියන්නේ තමයි කියන්නේ ව්‍යාපාරික දෙයක් නිසාරි කියන්නේ ආත්මපති නිවි ඔබ ඉතතර ඉතතර දාගන්න එක. ඒවා හයින් කරනවා. ඊළඟට අනකොන විශේෂුම් පරිසම්පදිත විශේෂ විවස්තවල පාරක්ෂිත කරන විට ඒවා ඉතිහාසයේ ඉතිරිම සඳහා පිළිපැදිය ආකාරය. ඒකට දෙකෙන් නරක මිත්‍යයන්ගේ නරකතාවය ආයතනයේ සම්බන්ධය. මේවා තමයි එදිනදා ජීවිතයේ සාපකාරක වශයෙන් ඇති වෙන ප්‍රේතයන් ආසන්න මොනිකට නැති කරලා පාඩම් කරනවා. ආකාරයෙන් අපේ සිත පිළිබඳව සමාජගත කරනවා. සම්පූර්ණ මානසික තත්ත්වය ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා භාවනාව සහ යථාර්ථ ඥානදර්ශන. භාවනා කරන්නේ සත්පොච්චංග ධර්ම වඩන්න බැහැ ඒ සත්පොච්චංග ධර්ම අතරේ භාවනා කරන කීයට අකුණු වශයෙන් අක්ෂිය වශයෙන් 10 15 දෙකක් ඒක අතර උපේක්ෂාව සිතන සත්‍ය සමාන සාමසන්දරි සම්පූර්ණයි. පුළුවන් තරම් දුරට උපේක්ෂාව සමාන දැනුම් කරනවා. පුළුවන් නම් මේ සම්බුද්ධත්වයට සමාජයේ ඉඳන්වාගේ ගැන සීපක් කරනවා. ඊළඟට දැක්කේ අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ පරිපූර්ණ දැක්වුවා. දැන් මේ දෝෂේ බලන්න දැක්වුවා අවස්ථාවේ තියෙනවා. මම කියන්නේ පිළිවෙල එකක් කියන. අතිලිකේ ආදාන පහක් පාඩේක ලක්ෂණේ යථාභූත ඥානස්ත්‍රේ ගෝරුතෝ මනසපාරේ වුණේ දැකලා පහන්නේ කරේ. ඒ නිසා මොනින් මෙහි නොකර දැන් මොකටද මේ විදිහ මොන නොකර ඉස්සේවල් මෙහි ගන්න එපා. කියන කාමය ගැන, භවය ගැන, අවිද්‍යාව ගැන, ලෝභ ගැන, ලෝකේ ලෞකික දේවල් ගැන සිතන නිසා ඒක එකක් හරි හොඳ නැහැ. අනිත් පැත්තට මෙහි කරන්නේ මේ නැත්නම් සංකල්පන සම්මා සංකල්පනක් අපිට ගන්න ඕනේ. එතකොට මේ යහපත් සංකල්පනා කියනකොට මොනවද කියන්නේ අපි කවුරු ප්‍රවාහයක් වගේ මතක තියාගන්න එක කරුණක් කියනවා සම්මන්ත්‍රණය ඇඟයි සිතේ කියන කියන සත්‍යය එතන උපදේකක් මේකේ බල දෙකක් මේක 13ක් නැත්නම් මේක 500ක් මේවා ආයතනයක් නැත්නම් මේවා ආයතන 12ක් නැත්නම් 10ක් විචාරකදී ඔබ සමස්ත තීරණ සාකච්ඡාවේ මේවා ඒ ආකාරයෙන් දැක්කේ ඒවයි තියෙන ආස්ථාව ඒ වගේ මේ සම්දේ වාගේ නැතින අයින් කරගන්න කියන බව. ඒක සම්දේ අත්හොනේ ආස්වාදය ඊළඟට තියෙන්නේ අපි සම්මතයෙන් සූදානම් වෙමින් සූදානම් සාකච්ඡා කරන ඒවා ගැන කතා කළා. කටුම් වාදන හේතුඵල ධර්ම ගැන පුළුවන් නම් බලන්න කියලා කල්පනා කිව්වා. මේ ඔක්කොම තමයි ඇයි කියන නියත ධර්මයේ තේරුම් ගැනීම සඳහා කල්පනා කරමු. මේක තේරුම් ගන්න දැනට අවශ්‍යයි. මේක චතුරාර්ය සත්‍ය මේකයි කියලා බලන්න. ඊළඟට ආත්මය මේකයි කියලා බලන්න. ඒකට ප්‍රාප්තයි බුද්ධ ධර්මයේ සම්මේතයෙන් උපදින මාර්ගපත්‍ය ඒකව පොදි කියන කෙනෙකුට පහක් පහක් පලුණා දකින්න නිර්මාණ පදයක් ලබන්න අනිත් අවබෝධ කළ ඒක අමතර ආස්තදන් කරනකොට ඒව මනස්කාරී රහත් වීම සඳහා පහන් කරන හේතු කියලා කතා කළේ විශේෂයෙන්ම සම්මත කරන ගන්න හතරනකොට ඒක තමයි සම්පේ ගැන කතා කළා ඒකේ කියන සම්පේ ඇති කරන්න ඒ චන්ද්‍රා ඇති කරන්න කටයුතු කළේ කොහොමද කියන කතාව සංලයික පද්ධතිය අවිචාර ප්‍රසාරයෙන් වෙනස්කම් ඒ කියන්නේ අපේ ආකාරයෙන් විශ්ලේෂණය කිරීමේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්බන්ධ සූත්‍රය අපේ මධ්‍යමකාරයේ දැක්වෙන සම්මතික සූත්‍රයක් අපි කිසිම අපේ කොළොන් අපේ ප්‍රමාණය ගැන විස්තර කරලා මේ ධර්මපාල ජීවිතයකට කරන්න පුළුවන් ඒක තමයි කරගන්න ඉතින් මේ දෙවියනේ මේ අත්දැකීම් සම්පූර්ණයෙන් දෙන්නේ නැහැ මේ වගේ නියෝපස්පරයකදී මේ බුද්ධ ශාස්ත්‍රීයෝ මානව ශාස්ත්‍රීයෝ ශාස්ත්‍රීය පරිණාමයෙන් මාත් පක්ෂේදාරේ වතර ආත්මයෙන් කරන්නේ අපි දේශනාව මෙතන ඉගෙන ගන්න. දෙකෙන් අපි කියන්නේ කල්පත් එක කියලා ආකාශයෙන් පාඩම් ආකාශයෙන් මට්ටමේ ආකාශයෙන් මට්ටමේ සම්මාන මේ කියලා තේරුම් ගන්න සම්පූර්ණයෙන්ම අපතක් සේවා කටුණක් සත්‍යක් සේවා ප්‍රාප්තිය පරිමේෂණ සම්බන්ධ මේ කල්පේ දුවන් වේවා ඒවාදන සිල්ලිස් සංවත්තා එනෝචතාවෝ වත්තන්තියා වන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති වේච අතෝනිවා සම්පත්ති විනාශී සම්මුඛෝ ලෝකතේවා